නැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු. මල්ලිකායි ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට ලිඛිත ප්‍රශ්න අටක් තියෙනවා. සියල්ලම සිංහල ලිඛිත ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී නිදී සිටින විට ඇඟ සහ බෙල්ල පහතටම දැනෙන විට මගේ භාවනාව විදි රැකස් ඇතුලේ සිත තැන්පත් කර ගැනීම දීලි ගියාදෝ කියා මට සිතේ. විතරම ඇඟ සහ බෙල්ල සිලින් කර ගැනීමට මම අවධානය යොමු කරමි. එසේ ඇඟ තැන්පත් කර උස්ම රැල්ල දෙක බලන විගසම වහාය තුළ මේ මොහොතේම යනි කඳ පහකට වැටේ. හිත කඳ පහකට වැටේ. විතක මම නිින්ද ගියාදෝයි කියා මට සිතේ. මට මේ කිසියම් ගැටලු තත්වයකි. පිළිතුරක් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. තවද සක්මනේදී යම් යම් වෙලාවක ඔළුව මොකද්ද වෙලා ක්ෂණයකින්ම ඒ සක්‍රිය මග ඇනේ. මට මේක නොතේරේ. සක්මනේදී අවධානයට හොඳින් තිබේ. මාව ඉදිරියට නොගෙන පිළිතුරු බලාපොරොත්තු වෙමි. තේරුම් ගන්න. මේක ඇත්තටම ගොඩක් මේ විහිදිච්ච පැතිරිච්ච ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් භාවනාවි කියන්නේ විශේෂයෙන්ම ඉඳගෙන ඉන්නකොට අපේ ශ්‍රද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා වැඩෙනකොට විශේෂයෙන්ම සමාධියයි වීර්යයයි අතර සමබර භාවයක් ආවේ නැත්නම් අඩු වීර්යයක් සහිත වැඩි සමාධියක් આવොත් ඒක කියන ලෙඩ සමාධියක් කියලා එතකොට ඉරියව්ව වැක්කෙන්න ගන්නවා. වැඩි වීර්යයක් සහිත අඩු සමාධියක් આવොත් ඉද්ද ගැවුවා වගේ කය කෙලින් වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ දෙක සමබර වෙන්නේ බොහෝම කල් කියලා. ඒක කියනවා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතාව කියලා. ඉන්ද්‍රියයන් සම කිරීමේ දක්ෂතාව වෙන්නේ ඉතලා ඉදරන් වැඩිලා අසමබර වෙලා ඒ බව දැනගෙන ඊට පස්සේ තමයි සම්බර වෙන්න පටන් ගන්න. ඉතින් ඒ සමබර වීම හරියට නිකන් කැලෑස්සෝ පද්දෙනෙක් අරගෙන රටේකට බැඳගත්තාම අස්සෝ එක එක පැති වල නේදුවන්නේ. අස්සයට ගාය තිබුණාට ඒ කට්ටිය පුරුදු කරලා නැහැ නහයට අහන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියන නිවන ධර්ම අයින් වෙලා ඒ වෙනුවට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. සද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා. වැඩෙනකොට ඉන්ද්‍රිය ධර්ම අසංවරයි. එකිනෙක පරයනවා. ප්‍රඥාව ශ්‍රද්ධාව පරයන්න හදනවා ප්‍රඥාව ශ්‍රද්ධාව පරයන්න හදනවා එතකොට විකෘති ඇති වෙනවා වීර්ය සමාධිය පරයා යනවා මාර්ග සමාධිය වීර්ය පරයන. එතකොට අර වගේ වැක්කරන එක හෝ ඉද්ද ගැහිම වගේ වෙනවා. සත්‍ය විතරයි කියනවා කවදාකවත් වැඩි වෙන්නේ නැති ධර්මයි. හැමදාම මේක ඇඟිලි පහ වගේ මැද තියෙන ධර්මතාවය. ඒකට පේනවා මේක වැඩි වෙලා මේක අඩු වෙලයි කියලා ඒක අර තරාජයක උතුරු කට දිහා බලලා සම කරන වගේ දෙයක්. ඉතින් මේක නින්දක්ද නැද්ද කියන එක දෙවෙනි පැත්ත. මෙහෙම මේ ඉන්ද්‍රිය ධර්මික වර්ධනයක් භාවනාවේ වැඩිවීමක්ද එහෙම නැත්නම් නිින්දට බර වෙලා භාවනා කැඩීමක්ද කියලා බලන්න තියෙන්නේ අවදි වෙනකොට මේ සත්‍යෙට ගිහිල්ලා අවදි වෙනකොට පහසුවෙන් තමන්ගේ නීඩියවට ගන්න පුළුවන් නම් පහසුවෙන් තමන් හිටපු මූල කර්මස්ථාන ගන්න පුළුවන් ඒක නිින්දක් නෙවෙයි. නමුත් නිින්ද ගියාට පස්සේ ආපහු ගන්න බැරි නම් දිගින් දිගටම නිින්දට යනවා නම් ආයෙත් උඩ කියන්න වෙනවා මේක එතකොට ඔය ඉන්දිය ධර්ම සහ නීවරණ ප්‍රශ්න නෙවෙයි තීන මිද්දේ කියන නීවරණයමයි වැඩ කරන්නේ කියලා. තුන්වෙනි ඇස්පෙක්ට් එකක් තියෙනවා මේකේ. මේ විදිහට කරගෙන කරගෙන යනකොට ටික ටික ටික ටික මේක පාලනයේ සතු වෙනවා. Tamanට මේකට තියෙන බය ඇරිලා දිගට කරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක නිසා මේක මේ භාවනා ජීවිත භාවනා මගේ එක තැනක තියෙන මඩගෝරුවක් වගේ එකක්. ඉතින් ඒකට ගිහිල්ලා ඒක හරහම යන්න ඕනේ. ඉතින් හරහා යන්න මේ වගේ විකෘති සායතන වලට වැඩි ඉද්ද ගැහුවාගේ ඉන්න ගියොත් හිත හොන්දටම ඇවිස්සලා කවදාකවත් සමාධියට ගන්න බෑ. සමහර යෝගාවචරෝ එහෙම ඉඳ ගන්නකොටම දැඩි කරගෙන දඬු කරගෙන වාඩි වෙලා හරිය පහසුවටපත් වෙනවා. අනික් කට්ටියට වීර්ය වැඩි අඩු වෙලා සමාධිය වැඩි වෙලා ඉන්නේ ඉරියව්ව වැක්කෙනවා. ඒ වැක්කෙන පටන් ගත්තා ඒක විනාඩියක් ඇතුළත තුන් හතර සැරයක් වැටෙනවා. වැටෙනවා නේද? වැටෙනවා නේද? ඉතින් ඒකට හේතුව අර පිරිසක් එක්කනේ භාවනා කරන්නේ. ඉතින් ඒකට හරිය මොකද වගේ මේ වැක්කිරණ தත්ත්වේ කැමති නැති නිසා. ඉතින් මේකද දන්නේ මහසී සයද ස්වාමීන් වහන්සේ මේ සමුහ භාවනාවම කරන්න කියලා කියන්නේ. එතකොට යාට ලැජ්ජාවක් ඇවිල්ලා මේක ගැන කතා කරන්න හිතෙනවනේ. මේ තනියෙන් භාවනා කරන කෙනාට කලේ දන්නේ නැහැ. මේක අදාළ වෙන්නේ නැහැ. ඉතින් බොහෝ විට දිගටම නින්දට වැටෙන්නේ තියෙනවා. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙනම වහන්සේලා ඇවිල්ලා භාවනා කරනකොට ඒ මුගලන් ස්වාමීන් වහන්සේ කට්ටිය ඉන්නවා කියලා තනියම ගිහලා කැලේකට ගිහලා භාවනා කරා. සුට සෝවන් වෙලා. එතකොට සර්වචනාංශයට පේනවලු කිරනවා. සර්වචනාංශය බොහොම ඈත තැනක ඉන්නේ. එතකොට දිබ්බ චක්කු ඥාණයෙන් පේනකොට පෙනී ඉඳලා අහනවා මුගලන මේ තීන මිත්‍යත් ලක් වෙලා නේද කියලා. ඒක ඉතින් මොන කරන්නද ඔව් කියලා. ඒතකොට දේශනා කරන පච්චලායමාන කියලා සූත්‍රයක්. ඒකදී කියලා තියෙනවා මේ වගේ දේවල් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ දෙකතෝ දෑක සම්දෙනමකින් ඒක අග්‍ර ශ්‍රාවකෙක් දැන්දස්වන් වෙලා. ඊට පස්සේ බුදුරජාණන්සේ මේ වගේ වෙලාවල් වලට අවදිය, වීරිය වැඩි කරගන්න උපක්‍රම ටිකක් කියලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම හිත හිත නරක කරගන්න ගන්න නැතුව කරලා කරලා කරලා පුරුදු කරන්න ඕනේ. දැන් මම හිතනවා මේ ලිව්වේ එක්කෙනෙක් වුණාට මෙතන ඇති තව 10 15 දෙනෙක් අනේ සාංශි ඉතරහට අරගෙන හරි කමන්නේ ප්‍රශ්න විසඳන්න කියනවා. මොකද කවුරක්වත් නැහැ මේ තත්ත්වයට පැටලෙච්ච නැති කෙනෙක් නැහැ. ඒකට ගිහිල්ලා තමයි එක්ක වීර්ය වැඩිකමට එක්ක සමාධි වැඩිකම දෙකේ එකට වැටෙනවා. ඒ නිසා ඒක උපේලා තියෙනවා සමබර වෙලා නැහැ. අශ්‍ය අල්ලගෙන තියෙනවා අල්ලු අශ්‍ය කරත්ත බන්නේ ඉස්සලා හීලා කරගන්නේ. ඒකට කියන්නේ මේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා. ලූපයා ගන්නාලද නැත්නම් තදුපක විරිය වාහනත්තේන ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනට තදුපක විරිය වාහනත්තේන භවනා වැඩෙන ගානට ඒට ගැළපෙන වීරියක් දාන්න ඕනේ ඒක හැමදාම ඒක ෆ්ලැට් රේට් එකේ නැහැ ඒ වෙලාවෙ හැටියට කරන්න ඕනේ ඒක නිසා මේකට ලෑස්තිලා යන්න කියලා කියන්න පුළුවන් දැන් අපි කිව්වේ මේකට ඇවිල්ලා ආපහු අවදි වෙනකොට අරමුණට යන්නේ නැද්ද කියලා මේ ජවනිකාවේ අවසානය අල්ලන්න පුළුවන්. අවදි වෙන්නේ අරමුණට නැද්ද. ඒ වගේම ලෑස්තිලා කිය කියනහට මේ ජවනිකාට ලෑස්ති වෙන හැටි තලතයි. මේට අරමුණට මෙහිත ගිහිල්ලා අරමුණ සී වේගන යනකොට අරමුණ සූක්ෂම වේගන යනකොට මේකට එන්න තිබීට වැඩි. අන්න එතෙන් යනකොට අතේ වීර්යය තියෙන්න ඕනේ නිකන් බූස්ටර් ඩෝස් එකක්. මේකට ලෑස්තිලා යන්නේ එතකොට අපිට මේ ඊටාම සියුම් තත්ත්වයට හිත අවදි කිරීම කියන කලාව පුරුදු වෙනවා. ඊටාම සියුම් තත්ත්වයට දැන් තියෙන හිත කුසීත වෙන එක. ඒකල්ල නිජමත ගතියට හද සත් සමාධිය වෙද්දට යනවා. ඒකට අවදි වෙනවා කියන එක අමුතුම කලාවක්. ඒ නිසා එකක් තමයි අවදි වෙන්නේ කොහටද බලන්න දෙක තමයි මේකට ලෑස්තිලා යන්න භවනා හරියාගෙන එනකොට මේ தത്വෙට විවෘත භාවය වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ தത്വෙට ලක් වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. ගෞතම ස්වාමීන් වහන්සේ පරිණාමයේ සිටවි සතිය සතියේ සිට පිහිටුවාගෙන සිටින විට ශරීරයේ විවිධ ස්ථානවල කායික වේදනා ඇති නැති යන බව දැනගතියි. ඒ සමහර අවස්ථාවල වේදනාව බොහෝ කාලයක් වැඩි පවතී. ඒ අවස්ථාවල වේදනාවක් විතරයි කියා සතිය පිහිටවීමට වෙර ගන්නවා. පළ පුළුවන් තරම් වේදනාවක වෛර නොකර ප්‍රඥාවෙන් දැරීමට ආයාසයන් ගතියි. ඒ අතරතුර ශරීරයේ දැනෙන සංවේදනාවලට සතිය යොමා එහි ඇතිවීම නැතිවීම දැනගස්සේ. මේ කෙසේ වෙතත් සමහර ශරීරයේ කොටස්වල දැනෙන කායික වේදනාව ඉතා කලින් දැනෙන විට මූල කර්මස්ථානයක සතිය යොමු කළා වේදනාව කලින් දැනේ. සතිය පිහිට වීමට මේ අවස්ථාවල ඉදිරියට වෙනස් කිරීම සතිය පිහිට වීමට අපහසුය. මේ අවස්ථාවල ඉරියව් වෙනස් කිරීම අකුසලයක්ද නැත්නම් පරයන්ක භාවනාව නතර කර සක්මන් කිරීම සුදුසුද? කායික වේදනාවල ආශ්‍රව කුලි ධාතු ලක්ෂණ ස්වરૂපයෙන් ප්‍රකට වීමට පුළුවන්ද? ඔබ වහන්සේගෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා පිරුවන් සරණයි. ඔව් මම දැක්ක මේකට ඒ උරුම හිටියා සද්දමරජි ස්වාමීන් වහන්සේ කියලා මම යන කාලේ ඒ සංස්පස්සේ අපවත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා වේදනා જાති තුනක්. එකක් තමයි අපි අරමුණට ඉත දාගෙන ඉනකොට නොගිනිය හැකි තරම් පුංචි වේදනා. ඒක පසුබිමේ තියෙනවා ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. තව සමහර වේදනා තියෙනවා තමයි භාවනා කරන අරමුණට සමානව ඇවිල්ලා අරමුණට ටිකක් බාධා කරන අරමුණත් එකට එකට හැප්පෙන වේදනා. තව જાතියක් තියෙනවා ඊට වේදනා බොහොම තරයි අරමුණට කරන්නම දෙන්නේ නැහැ. නැගිටලාම එළවල විෂ කරන જાති වේදනා. ඉතින් ආධුනිකයට කියනවා ඒ වගේ බරපතල වේදනාව එනකොට පුරකණ්ඩ යන්න එපා. මොකද තමන්ගේ සතිය සහ අරමුණට තියෙන සම්බන්ධතාවය තාම දියුණු වෙලා නැහැ. ඉතින් ඒ නිසා කුංචි වේදනාවලදී අපිට පුළුවන් වේදනාව කීයේ අරමුණ බලන්න. එහෙම නැත්නම් මේ වේදනාවේ මුලැමැදාක බලන්න. ඒක නිකන් අර මූල කර්මස්ථානයේ බලද්දි මේ පැත්තක තියෙන වේදනාව නොගිනිය හැකි වේදනාවක් බලන්න පුළුවන්. වේදනාවයි අරමුණේ සමසම තියෙනකොට කියනවා කාමත් අරමුණ බලන්න හැබැයි දැනගන්න දැන් වේදනාව ඇවිල්ලා තියෙන්නේ අභියෝග කරන මට්ටමට කියලා. ඒ මට්ටමේ තියේදී වේදනාවයි අරමුණයි එකක් පිටිපස්සේ එකක් නෙමෙයි සයිඩ් බයි සයිඩ් තමයි බලන්න ඕනේ. මේ වේදනාව ඇවිල්ලා මේකට අභියෝග කරනවා ආයෙමඩ භාවනා කරන්න දෙන්නේ නැහැ මම ඔබ නැගිටිනවා කියලා. ඉතින් ඒක තමයි යෝගාවචරයා දියුණුව පිණිස පුහුණුව පිණිස ගන්න ඒක විතරයි. ලොකු වේදනාවක් ආවොත් මුකුත් නැහැ යටත් වෙන එක තමයි කරන්නේ. අපේ සතිය අපේ අරමුණ එච්චර දියුණු නැති නිසා ඉතින් ඒ නිසා මේකෙදී සමහර තැන්වල මේ ලිපියේ සමසම වේදනා ගැන කතා කරනවා සමහර විටක උච්ච වේදනා ගැන කතා කරනවා ඒ නිසා අපි කියන උච්ච වේදනා අදුන්ක ගණන් ගන්න එකට අධ්‍යක්ෂණ පිටපතින් පිළිවන් ගන්න එක තමයි කරන්නේ මොන දේ හරි කරලා එක්කෝ යටත් පහත් වෙන එක හරි අර සමසම තියෙනකොට තමයි ඉරියව් පොඩ්ඩක් වෙනස් කරලා වේදනාව හරහා බලලා වේදනට වෛර නොකර බලලා අරමුණ පිහිට කරන ආදී මේ උපක්‍රම කරන්නේ සමසම තියෙන වේදනාවේ. එහෙම කර කර ඉන්නකොට ඒ දැරීමේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික වැඩිනවා. ඊයේ අමාරු කියපු වේදනාවක් දැන් සමසම වේදනාවක් ගන්න වැටෙනවා. ඒ මේම වෙවි යෝගාචරයේ ඉවසීමේ ශක්තිය වැඩි. ඉතින් එහෙම කරනකොට අධර්මගදී කරන වැඩ තමයි අපි පොඩ්ඩක් ඉරියව මාරු කරනවා මට වේදනාව නිසා මම ඉරියව මාරු කරනවා ඒක SMS දාලා කරනවා slowly mindfully silently ඊට පස්සේ බලනවා එහෙම කරපු ඉරියව මාරු නිසා අපිට Tamanට හොඳට සතිය ඉදිරියට වඩාන යන්න පුළුවන් අරමුණට යන්න පුළුවන් නම් ඒ ඉරියව මාරු කිරීම අකුසලයක් නෙවෙයි කුසලයක් කියන්නේ හැබැයි ඒක නැවතිල්ල කරන්න ඕන එහෙම නැත්නම් විවේකයේ පිණින් මේ වෙනසක් පිණිස සක්මන් ගන්න පුළුවන් ඒත් SMS කරන එක slowly mindfully silently සක්මණේ ගියාට පස්සේ අර වේදනාවක් නැති වෙනවද ඉරියවට යන්න පුළුවන්ද කියන එක යෝගාචර සලකා බලන්න ඕනේ එතකොට ඉරියාපත සංදීයේදී කකුල වෙනස් කරනකොට හෝ සක්මණේ යනකොට ඒ කරන වැඩේ සතියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න අවස්ථාවක් කරගන්න ඕනේ ඒ කියන්නේ සම වේදනාව හෝ උග්‍ර වේදනාව එනකොට ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ භාවනා කරගෙන කරගෙන යනකොට මේ වේදනා එක එක જાති වෙනවා. තමගේ සතිය සහ අරමුණේ සම්බන්ධතාවයත් එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒ නිසා ඔය තියෙන උපක්‍රම කොයි එක හරි කරගෙන දිගට නිතපත භාවනා කරන්න. එතකොට තමයි එන්නේ එන්නේ එන්නේ එක දෙයයි ජීවුන වෙන්නේ වේදනාවට ලෑස්තිලා යනවා. වේදනාව නොආයුක්තකෝ හැම වේදනාවක්ම ජය ගන්නවා කියන එක නෙවෙයි කියන්නේ එන වේදනාව කියවන්න ඕනේ ඉස්සලා කියවලා බලලා ඒකට ඇප්‍රොප්‍රියේට් ගැළපෙන දේ කරන්න ලේසි වෙලෙ තමයි වේදනාව අපේක්ෂාවෙන් යන්නේක මේකට කියන්න පුළුවන් යෝගාවචරය පැත්තෙන් සන්තෝෂ වෙන්න වේදය කියන. වේදය කියන්නේ ධර්මත නමක්. ත්‍රිවේදය කියලා කියන්නේ ධර්මත නමක්. ඒ නිසා වේදනාවට සූදානම් වෙච්ච ශරීරය කියලා කියන්නේ අප්‍රමාද ශරීරයක්. අප්‍රමාද ජීවිතයක්. වේදනාවෙන් පැනලා යන්න හෝ නොඉන්න හිතනවා නම් ඒ අවිද්‍යාව. වේදනාවට සූදානමින් ජීවත් වෙන. අන්නේ අවදිභාවයේ තියෙනවා නම් වේදනාවම අපේ සත්‍ය දියුණු කරන අප්‍රමාදයේ දියුණු කරන නොමිලේ ලැබිච්ච අභියෝගයක් වඩපත් වෙනවා. ඒ නිසා නිතරම ඒ පැමිණි දුක් පැණි ගහයි කියන එක වගේ වේදනාවට සූදානම්ව ජීවත් වෙන්නේ. ඒකට අපිට අවදිමත් ජීවිතයක් ලැබෙනවා. ස්වාමිනාගේ දෙවෙනිකොටද කායික වේදනාව ආශ්‍රව කුලි ධාතු ලක්ෂණ ස්වරූපයෙන් ප්‍රකට වීමට පුළුවන්. ඒ ධාතු ලක්ෂණ ආශ්‍රව වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විවිධ විදිහට එක්ක ආකාර තුනක් තියෙනවා. ඉතින් ඒ එක එක නයි චරිතවල හැටියට වේදනා චරිත ඔක්කොම කියවන්නේ වේදනාවක් කරා. සංඥා චරිතේ මේක එක එක සංඥාවල් හරහා හඳුනා ගැනීම හරහා. සංස්කාරය ඒකට මම මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා තමයි ඒ ඒ එන දේවල් වලට ප්‍රතික්‍රියා කරන ආකාර අනුව තියෙන නිසා චරිත තුනක් කොයි එකවත් ඒ නාම ධර්ම පැත්තෙන් තියෙන වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත කියන එක කොයි එකවත් එයා කියවන්නේ මේ වේදනාව හරහා තමයි. ඒගොල්ල මේ හැඟුම් බරක් තියෙනවා. වේදනාවෙන් මම ඔක්කොම විස්තර කරන්නේ. ඒ නිසා ඒ කෙනාට ඕක කියන්න පුළුවන්. නම් වෙන කෙනෙකුට වේදනාව කියන්නේ සංඥාවක් විතරයි. තව කෙනෙකුට වේදනාවක් කියලා කියන්නේ ඒකට ප්‍රතික්‍රියාවක් විතරයි. ඒ නිසා ඒ සමස්ත ජනතාවටම උත්තරයක් දෙන්න බෑ. ඒ චරිත ලක්ෂණ වල හැටියට නම් තල වශයෙන් කියන්න පුළුවන් ඉවත් වෙන්නේ තාවර හැමදාම පවතින දේවල් නෙවෙයි. කොයි එකක් වුණත් කොයි පැත්තෙන් වුණත් දාලා කියන්න පුළුවන්. තමන් දාගෙන ඉන්නේ අවු කන්නාඩි ටිකක් නම් හැම වෙලාවෙම මන්දාරම් වගේ තමයි පේන්නේ. ඉතින් මොකද කරන්නේ? ගණ්ඩාවට ගණ්ඩාල් ගණ්ඩාවට හැමදාම වැස්සදි කියලා හරි. මොකද එයා දාගෙන ඉන්නේ අවු කණ්ණාඩි දෙකක්. ඒ වගේ අපි දාගෙන ඉන්නේ කොයි කණ්ණාඩිද කියලා අපිවත් දන්නේ නැහැ. භවනා කරනකොට තමයි අහුවෙන්නේ. අපි හැම එකම බලන්නේ ඒ දාගෙන ඉන්න කණ්ණාඩිය හැටියට. මේ කතා කරන්නේ වේදනාව හරහා පමණක්ම ජීවිතය විස්තර කරන්න හදන අර්ථකථනයක් මේකේ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී රුක්ම සියුම් වී නොසෑල තැනකට සිත යයි. එය සමහරක් විට උසු ස්ටේජ් එකක් ලෙස නැගී යයි. බොහෝ සිතිවිලි නැගීම ස්ටේජ් එකේ වැඩි නැවත ආපසු යයි. ස්ටේජ් එකට හානියක් නැත. විතක සිතිවිලි ප්‍රබල වී සිතද සිතිවිලි සංග කර්මන දුරට ගමන් කරයි. එහෙත් නැවත සතිය ඇති ආපසු සිත උපේක්ෂා වූ තැනටම ගමන් කරයි. මෙසේ කාලය ගත වූ විට ශරීරයේ සෙල්ලිය නොහැකි බවට පත්වේ. භාවනා වේලාව අවසන් වුවත් නැගී සිටිය නොහැක. ඉදිරි ගිලුම සඳහා උපදෙස් පතමි. සේවා කරමි. මේක උපමාවක් විදිහට සරුවචනාංශ මතක් කරේ සහගරයේ මැද අපි පුංචි දිවයිනක් සකස් කරගන්නවා වියලි භාවයට. තැල ඇවිල්ලා ඒක ඉවර වෙද්දී ඉවර වෙනවා. එතකොට අපිට අර මුදේ දඟල දඟලා දම්බි ගහ ගහ ඉන්න ඕනකමක් නැහැ. දීපංකයි ආත මේ දහවි කියලා දක්ෂයා මේ චංචල කම්පන අධික මේ මුහුදේ මිනිමෝරු අධික මේ මොහොතේ අපි පුංචි දිවිනක් සකස් කර ගන්නවා. ඒ දිවිනේ ඉන්නකොට අපිට පේනවා වටේව නතර වෙලා නැහැ. හැබැයි ඒක උච්ච වේදිකාවක් නිසා ඒකට එනව බාධා කරන්නේ ඉතින් ඒ වගේ හදාගත්ත වේදිකාවට ക്ഷേම භූමිය කියලා කියනවා. නික්ලේශී තනක් කියලා කියනවා. නිර්මල තනක් කියලා කියනවා. ඉතින් එහෙම තැනක් තිබුණොත් ඒක හරියට මේ ගොඩනැගිලි සංකීර්ණයක තියෙන ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක වගේ. ගින්නක් කරදරයක් આવොත් එතෙන් යනවා. එතකොට අපි දන්නවා එතන ගිනි ගන්නෙත් නෑ අනික් කට්ටියත් ඇවිල්ලා ඉඳී. ඉතින් ගින්න කරදර වෙනකොට ඇසිඩ් ග්‍රවුන්ඩ් එක දන්නේ නැත්නම් ගින්න කඩගත්තට පස්සේ ඒව උගන්නන්න බෑ. ඉතින් අපේ කර්මස්ථානේ වෙන්නේ භාවනා කරනකොට තමයි ඉරියව්ව වෙන්නේ ඔය දීපත තමයි දූපත තමයි. ඉතින් ඒකට අපි කියනවා මහමෝද මැදදී වෙනක් සකස් කරගත්තා වගේ. කවදාකවත් තව කෙනෙකුට හදලා දෙන්නත් බෑ. තව කෙනෙක් හොරකම් කරන්නත් බෑ. Taman එක හදාගෙන හිටියොත් කරදරේ ඉන්නේ ඉස්සෙල්ලා ප්‍රයෝජනක් වෙයි. කරදරේ වුණාට පස්සේ අපරාධි දුකක් හදාගන්න බැරි නෑ කිව්වොත් ඒක අර කරදර වල තව කරදරයක් වෙනවා. සාන්තියක් වෙන්නේ ඒක නිසා ඒක හදාගෙන ගියාන හදාගෙන ගියාට පස්සේ මේ සතිය ඒ වගේ දිවයිනක් වශයෙන් විචාර කරන ඥානපෝනික ස්වාමීන් වහන්සේ මතක් කරනවා හැම කරදරයකින් වෙන කොයි කරදරයකින්ම ශ්‍රද්ධාව අපි යොදාලා පලා යන්න ඉඩ තියෙනවා. වීර්යය අපි යොදාලා පලා යන්න ඉඩ තියෙනවා. සමාධිය අපි යොදාලා පලා යන්න ඉඩ තියෙනවා. ප්‍රඥාව කලබලින් නැති වෙන සතිය කවදාවත් මගරින්නේ නැහැ කියලා. වඩන ලද සතිය කරදරයකදී වුණා සැපේදී වුණා කවම කවදාකවත් ඒක ක්‍රෙඩිබල්. උන්ටටම දන්නවා කරදරයක් වුණොත් මේ අනිවාර්ය මයිලකට එනවා කියලා. ඒ වගේ ගුණයක් තියෙන පංචේන්ද්‍රයන්ගේ සතිය විතරයි අනිත් හතරම ධර්ම චපලයි. ඉතින් ඒක අවාසනාවට වගේ ආගම සතිය අල්ලුවේ නැහැ. ආගම ඇල්ලුවේ ශ්‍රද්ධාවයි වීර්යයි සමාධිය ප්‍රඥාවයි. ඒ විපස්සනාවට යන ප්‍රඥාකාරයා නැත්නම් ආගමට වැඩි ධර්මයේ තේරණය කරගෙන හතරම වෙනුවට සතිය වැඩුවොත් ඒ සතිය ඔක්කොම කෘත්‍ය සම්පාදනය කරගෙන අනිත්‍යව ගුණ පූර්ණේ කරගෙන අමාරුතා යටතේදී ඒක දිවයිනක් වශයෙන් එහෙම නැත්නම් මදේ හිටවු ඉන්නක් වගේ නෙවෙයි ඉන්ද්‍රකීලයක් වගේ Tamanට උදව් කරනවා. ඒක කවදා මේ බෞද්ධයගෙන් ගිලි වුණාද කියන එක. එවැනි සතියක් බෞද්ධයාගේ අවටිනා ලයිස්ට්යෙන් කවදා ගිලි වුණාද කියලා හිතන්න බෑ. ප්‍රමාණය දැන් උනක් කෙරුවොත් සතිය තමයි අපිට දිවෙන්නේ වෙන්නේ. සතිය තමයි අපිට ඒ දරන්න පුළුවන් ඉන්ද්‍ර කීලක් වඩටපත් වෙන නිසා කරදර වෙනකන් ඉන්නේ නැතුව ඊට ඉස්සෙල්ලා සතිය වඩන්න කියලා කියන්නේ. නිවාසයන් හිමස් ස්වාමීන් වහන්සේ අදගෙන පරයන්සේ සතියේ ගත කරන විට මගේ අත්දැකීම ඔබ වහන්සේට දැනවත් සිටිනේ. පෙර කීම උත්ම රැල්ල දෙස සතියෙන් බලා සිටින අතරතුර මූණේ නහර වටේට සහ ඇස් දෙකට උඩින් නල්ලෙන දඟලන සියුම් තත්ත්වයක් මතුවේ. ටික වේලාවක් ඊලෙස බලා සිටි මට මුළු ඔළුවම පැද්දෙන ආකාරයක් දැනිනි. මේ විදිහට ඒ ශාස්ත්‍රය තුළ දිග වේලාවක් දිගු වේලාවක් සිටීමට හැකියිය. අනතුරුව නැවත සියුම් හුස්ම රැල්ලට සතියෙන් බලා සිටි විට නොදැනීම පෙරසීම සියල්ල නොදැනී ගියේය. ඒ කිසි නැති ස්ථානයේ දීර්ඝ වේලාවක් සිටීමට හැකි වූ බව පැහැදිලි දැනීමක් තිබුණත් කොපමණද කියා කීමට අපහසුය. පියවි නොවට සැනී ආ සැනි හිතුනේ මෙලෙස සාරා සාලේකම සාලේකතම සිටීමට හැකි නම් දෙකද. ඒ අවස්ථාව කිසිදු සුන්දර නිදි නිදහස් නියුම ස්ථානයක් බව මටම පැහැදිලිය. විස්තර කළ නොහැක. පැහැදිලිවම එහි කිසිවක්ම නැත. මගේ ප්‍රශ්නය. සතියෙන් සිටි සතියෙන් සිහින් හුස්ම දෙක බලා සිටින විට මුහුණේ නලියන දළවන ස්වභාවය මතු වූ විට සතියේ මත සාරාගෙන ඒ ගැන සිහියේ නිදීමද ඒ ණයන අවස්ථාව භුක්ති විඳින අතර හුස්ම මතන සතියේ පිටවාගෙන ඉඳීමද එහෙමත් නැත්නම් මතුවෙන මතුවෙන අවස්ථා අනුව තීවෙලි සතිමත් වීමද යන්න අපහැදිලිය ස්වාමීන් වහන්සේ පිළිතුරු පතමි ඔබ වහන්සේට නිරෝගී දීර්ඝාෂ පතමි ආධුනිකයා ශ්‍රද්ධාව තාම නුවරට නැති කෙනා විචිකිච්ඡාව සහිත කෙනා ඒ වගේ අමතර දෙයක් දැකපු ගමන් මූල කර්මස්ථානෙ ගිහලා ඒකේ සරණින් ඒකේ පිහිටින් මේක නෙමෙයි මූල කර්මස්ථානේ සරණ පිට කරන්න යනවා ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ විචිකිච්ඡාව නැති වුණාට පස්සේ මේක හිතියාමකෝ මූල කර්මස්ථානේ හිතියාමකෝ මොකේ හිතියාමකෝ කියලා තමන්ගේ සතිය මට නායකත්වය දෙන්න බා දානවා හොඳටම සතුටුමත් වුණාට පස්සේ යාට තේරෙනවා මේ යන ගමනේ ආධුනිකයර තමයි මේක ප්‍රශ්නයක් වෙන්නේ. මොකද එයාට භාවනා කරනකොට ආස්වාද ප්‍රසආසය ඇතුලේ තියෙන අංග ප්‍රත්‍යංග ව්‍යංජන ව්‍යංජන බලනවා මිසක් මේ ඇහැ වටේ නලියන දේවල් කන වටේ නලියන දේවල් එයාට පේන්නේ බාධාවක් විදියට. කාලයක් යන පස්සමයි තේරෙන්නේ ආස්වාද ප්‍රසආසයේ දැකීම හරහා අපි ඒ දැනුම අනිකුත් ඉඳුරන් දක්වා පැතිරෙනවා. පැතිරෙනකොට මේ ලැබෙන අමතර තොත්තු හැම එකක්ම ආධුනිකයන්ට බරක් කරදරයක් වෙනවා. දිගට කරගෙන ගියොත් එන බරක් කරදරයක් නෙවෙයි මේක මේ තව ඉස්සරහා හොඳ දැනුමකට යන බවට පෙරමඟ ලකුණක්. ඒකට ඒක ගැන කලබල වෙන්න එපා. කලුණයි කියලා ප්‍රශ්නකුත් නැහැ. දිගට කරගෙන යනකොට තවත් ඉස්සරහට යනවා. මෙවුවා මේ ඉර නගින්න ඉස්සලා එන අරුණාගිර වගේ මුළු ඇඟේම කවදාකවත් නැති විදිහට හැම ස්නායු කෙලවරක්ම හැම සෛලයක්ම දෙස් දෙනවා. මම දැන් නිදහස් වෙන්නයි හදන්නේ. මම දැන් විවේක වෙන්න හදාන්නේ. මම දැන් විශ්‍රාම වෙන්න හදන්නේ කියලා. ඉතින් ඒකට කියනවා ෆුල් ස්පා එකක් කියලා. නැත්නම් හොට් වෝටර් බාත් එකක් නැත්නම් ස්ටීමින් කරනවා කියලා කියන්නේ. සම්භාහනය කරනවා කියලා කියන්නේ. අභ්‍යංගනය කියලා සිංහලෙන් කියන්නේ උතර තෙල් ගහලා මුළු ඇඟම මසාජ් කරනවා වගේ. මූල කර්මස්ථාන විතරක් නෙවෙයි. ඉතින් ඒක කරදරයක් කරගන්නවා ආධුනිකයා. විශේෂයෙන්ම කමඨාන් සුද්ධ වෙලා නැත්තම්. නමුත් ඒ තීන්දුව ගන්න දිගට කරොත් වෙනවා. ඒක කලබල වෙන්න එපා. මේ ඉදිරියට එන්න හදන අර නිහඬ භවයේ සීමා මරියාදාවක් නැති බවට පෙරමඟ ලකුණු. ඉතින් ඒවා ගණන් ගන්න නැතුව ඉදිරියට අනේක තමයි මෝරච්ච යෝගාවචරගේ ඇති ගණන් ගන්න. මොකද ඒක දහස්වර දැකලා තියෙනවා. ඉතින් ඒ විදිහට පරියන්කේදී මේක තේරුම් ගත්ත එක නම් දැනගන්නවා අපි යනකොට එනකොට කනකොට බොනකොට හැම වෙලාවෙම ඕක තියෙනවා. ඊටත් මම අර එහෙම මේ ඉතින් දන්නේ නැති එක එක්කන ඇවිල්ලා කතා කරනවත් තියෙනවා. ඒක ගණන් ගන්න නැතුව මේකත් එක්ක ජීවත් වුණා නම් තමන්ගේ ඒ විශ්වාම වෙන කයත් එක්ක මේ manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ලාභයක් කියලා තේරෙන්නේ ධර්මතාව. ඔය කවුරු මොන જાති කරුවත් තමයි නිතරම තමන්ගේ කායත් එක්ක ජීවත් වෙනකොට මේ හැම සෛලයක්ම හැම ස්නායු තුඩක්ම නිතරම මොලේට පණිඩයක් වෙනවා මැරෙන්නේ කියලා. නිතරම පයින්ඩයක් වෙනවා මට නිින්ද ගිහලා නැහැ කියලා. නිතරම පයින්ඩයක් වෙනවා මම ක්ලාන්ත වෙලා නැහැ කියලා. අන්න ඒකට අවදි නම් ඒ පුද්ගලයා අවදි පුද්ගලෙයි. ඒක ගණන් ගත්තේ නැත්නම් ඉතින් අරකයි මේකයි ඊයේ හෙටයි අදයි වටපිටේ නේව තේරම ඇවිල්ලා අපේ මනස දහගන්න. ඒ නිසා ඒ ඕන කෙනෙක් ඕන දෙයක් කතා කරපොදී තමයි පුළුවන් තමයි බලන්න ඕනේ. තමයි ඉන්න කයේ හිත පාතනදී කරන්න බැරි තමන් සාමාන්‍ය තමන්ගේ ශරීරය අයිල කරන එක තමයි කරන්නේ. චේතන මනසක් කියන්නේ සංසාරය කියලා. තමන්ගේ කායයට ප්‍රේම කරන්න පටන් ගත්තොත් ඒක තමයි නිවන කියලා කියන්නේ. ඒකට කියනවා manussත්ත්ව ප්‍රතිලාභය කියලා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඒ වෙලාවට manussත්ත්ව ප්‍රතිලාභය ගන්න හොඳට පුරුදු වුණාට පස්සේ ඒක කරන්න ඕනේ ඉබේම කෙරෙන්න ගන්න. මුලින් කොහෙන් කරදරයක් ආවත් නැතත් තමන්ගේ හිත තියෙන නිතරම වර්තමාන මොහොතේ මේකෙන් නිකුත් වෙන හැම තරංගයක්ම සැප වේවා දුක් වේවා සතිය තියෙන බාට ලකුණක් කරගන්න. මැරිච්ච නැති බාට ලකුණක් කරගන්න. නිින්ද කියලා නැති බාට ලකුණක් කරගන්න. ඉතින් ඒකට වෙනවා පැවිදි අතරම සතියෙන් ඉන්නේ. පැවිදි අතරම භාවනාවේ ඉන්නේ. පැවිදි අතරම කුසලයක තියෙන හිත. ඉතින් ඒකේ මේ අතරමගේ ඉන්න කෙනෙක් හැබැයි මේක හරි ජොලි කෑල්ලක්. ඔය කියන වෙලාවේදී පුදුමාකාර දෙයක් වෙනකන් කෙල්ල බැඳලා නැහැ නිකන් ලව් කරන වෙලාව වගේ. බැඳලා වාස්තේ මොකද වෙන්නේ කියලා දන්න නිසා මම මේ කියන්නේ ඒ ඒ ලව් එක තියෙන වෙලාවේ අන්න කෙල්ල කොහොම ඉතනද කියලා කොල්ලෝ ගැන මට පේන්නේ කොල්ලන්ගේ පැත්තෙන්. අන්න ඒ වගේ නිකන්. මම වෙන වචනයක් පාවිච්චි කරා මට ඒකට බැන්න මම ඉඳලා ඒ වචනේ පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේදී. ඒ නිකන් ඩික්ලෙයා කරලා නැහැ නිකන් සෙනෙහකොළ ලියන කාලයක් තියෙනවා. අන්න ඒ කාලේ වාගේ. සායනාක භාවනා මගේ මුල් කර්මස්ථානයේ ආශ්‍රයයේ ආස්වාද ප්‍රස්වාසයේ ඉතිරිම් කිරීම වන අතර ආස්වාදයේ හුස්ම ඇතිවීමත් ප්‍රස්වාස හුස්ම පිටකිරීමත් ලෙස හඳුනා ගන්නවා. මෙසේ සිටින විට හුස්ම රැල්ල සියුම් වී මගේ හිත හිත කායක යොමු වන අතර හිත මුදුනේ සිට කාර්යය දක්වාම සියලු අවයවයන්ට හිත යොමු වේ. ඒ විට හිත යොමු කරමින් මුළු පැයම ගත කරන අතර මා සතිය පිහිටවන ආකාරය නිවැරදිද යන්න ගැටලුවකි. කරුණාවෙන් ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව අනායාසයෙන් සිදුවේ. ආරම්භයේ පටන්ම පාදවලට හිත යොමු වන අතර සිතුවිලි වලින් තොරව සක්මන සිදුවේ. ඔබ වහන්සේගේ ගෞරවයෙන් සතිය පිහිටුවා ගැනීමට අවශ්‍ය උපදෙස් පතමි. බොහෝ පිසිදු වේවා. මරි ඉස්සලා කිව්වේක වගේ අපි සතිය මූල කර්මත්තාන්ට යොමු කරපුවාම ඒකේ ව්‍යංජනන ව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලකේ විස්තර හොඳට බලලා ඒක පටල වුණාට පස්සේ ඒක ෆැමිලියරයිස් වුණාට පස්සේ සතිය හිමීට ඊට වටේ තියෙන දේවල් බලනවා. ඒ කොහොමදට පටල වුණාට පස්සේ එන්නේ එන්නේ එන්නේ ටික ටික ටික ටික මේ සතිය පැතිරීම සිදු වෙනවා. හදිහට තින්තපෝන කඩදාසියක උල්පත් පෑනක් තිබ්බා වගේ. කියපු ගාම තියෙන දැන ඩොට් එකක් එනවා. තියාගෙන හිතුවත් එන්නේ එන්නේ එන්නේ ඒක. ඒ තිත ටික ටික ටික ටික ලොකු වෙනවා. ඒ වගේ සතිය එක තැනක පట్టල කරගත්තට පස්සේ මූල කර්මස්ථානෙන් ඒකට සාපේක්ෂව එමීට පැතිරෙනවා. හැබැයි හිත හැලහැප්පුණොත් ආයෙ මුලින් ඩොට් එකක් තිබ්බා වගේ. ඒ නිසා චිත්ත තනම තියාගෙන හිටියොත් මුළු විශ්වය තේරුම් ගන්න තමයි නතර වෙන්නේ. පටන් ගන්න එක අංශුවකින්. පස්සේ තේරෙනවා මේ අංශුව තමයි හැමතැනම තියෙන්නේ කියලා. ඒකට කියනවා deductive knowledge කියලා. inferential knowledge කියලා කියනවා. rational knowledge කියලා කියනවා. ඒචර එක තැනම තියාගෙන එක තමයි අමාරු. තියාගෙන ඉන්නකොට මුලදි මුලදි ඒ පැතිරීම තේරෙන්නේ නැහැ. පස්සේ තේරෙන්න පටන් ගන්නවා. මම මොනවක්වත් කරන්නේ නැහැ. හැබැයි සම්පූර්ණ විශ්ව ඥානය Taman කරා එන්න ගන්නවා. ඒකට කියන්නේ cosmic library කියලා. ලෝකේ තියෙන ඕනම දැනුමක් ඉතේම Tamanට එන්න පටන් ගන්න පුස්තකාලේ ගිහලා කියවන මොනක්වත් නෙවෙයි. තිබ්බ තැනම සත්‍ය තියන්නේ විතරයි කරන්නේ. හැමදැනම යන්නේ. ඒතකොට කියන්නේ මම ලෝක වටේ යන්නේ. සතිය වෙනකොට ලෝකේ මං වටේ යනවා වගේ සියලු ඥානයන් එකට එකතු වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අද තියෙන ඥානය පිළිගන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේ හැමතැනම ගිහලා හැම විෂයක්ම ඉගෙන ගන්න ඕනේ කියලා. මොකක්වත් ඉගෙන ගන්න ඕනේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන ඉගෙන ගත්තා නම් විශ්වය මේනවා. නමුත් මගේ හිත තර්ක හිත මේක වෙන්න පුළුවන්ද මේ මෙතෙන් හේතුනේ අතන දැනුම එන්නේ කොහොමද කියලා ඒක සතිය දුර්ලභමක් විදිහට කියවන්න ඉඩ තියෙනවා. ඒක නිසා කියනවා සරුවචන් වහන්සේ ගමනක් යනකොට සරුවචන්ච මේ බඹයක් විතර ඉස්සරහින් බලන්න යනවා. ඔය ගව්වක් ප්‍රදේශයේ වටේ සිටින සියල්ලම ඕන තැනකට හේතුවද බලන්න පුළුවන්. වේදාර්මශීනයක් කරනවා. වේදාර්මශීන සාමාන්‍යයෙන් කිලෝමීටර් 35ක් අල්ලනවා. 35 ඇතුළත මොනම මූවිං ඔබ්ජෙක්ට් එකක් ආවත් ඒකට අහු වෙනවා. මගේ හිත පිරිසිදු කරාට පස්සේ ඔක්කොම ස්කෑන් කරන්න පටන් ගන්නවා. ඒ ඒ හිතේ හැටියක්. ඉතින් ඒක ආධුනිකය සැක හිතනවා අර Taman හිතේ යොදපු තැනේ හිත පිට යෑමක්ද මේ වෙන්නේ කියලා. මේකට කිට්ටු වචනයක් ওই චක්කි සූත්‍රයේදී සර්වඥයන්සේ සඳහන් කරනවා. ඒ සත්‍ය මුදුන්පත් වෙනකොට කායේන චේව පරම සත්‍යං සත්‍ය කරෝති කියලා මුළු කයේ තියෙන හැම සෛලයක්ම සාක්ෂි දෙනවා දැන් ඔබ විවේකයි. දැන් ඔබ උදේකලා වෙලා ඉන්නේ. දැන් ඔබ ඉන්නේ සම්පත්‍තිකර අවස්ථාවක කියලා මුළු කයම සාක්ෂි වෙන්න ගන්නවා. මේ නාස්කාගය විතර නෙවෙයි මුළු කයම සාක්ෂි වෙනවා. එතකොට විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි හීනෙක ඉන්නේ. අපි පාංශිකව ජීවත් වෙන්නේ. නැත්නම් කඹරනවා කියලා කියයි. අර මුළු කයින්ම සත්‍යමත් වෙන වෙලාවල් කලාතුරකින් එහෙම වර්ධන මුදුන්පත් වීම සිකප්පත්ත එහෙම නැත්නම් කන්සමේෂන් ඒ වගේ කියලා එතකොට තේරෙන පටන් අර ගන්නවා ඒ මොහොතේ විතරයි අපි ජීවත් වෙන්නේ අනේ හැම වෙලාවෙම අපි ආංශික ජීවිත ගත කරන්නේ එතෙන් යන්න ඉඳුරන් මාර්ගයෙන් යන්න බෑ ඉඳුරන් කියන්නේ කන ජීව මාර්ගයෙන් යන්න බෑ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවල සත්‍ය දිගේ ගියාම වරින් වර වරින් වර අපිට මිනිස්සෙක් බව ජීවත් වෙන බව හැම තැනම පිළිබඳ අවබෝධයකින් ඉන්න බව ඒක ස්වභාවික දෙයක් මේ හයසෙන් ගන්න එක නෙවෙයි ස්වභාවික දෙයක් බව තේරෙන ඉතින් යනකම් ඉස්සර ප්‍රශ්න ලිපේක නයි මෙයි දෙන්නම මේක ගැන සැක කරනවා මම මේක දිහා බලනකොට තව දෙයක් මට වැටෙන්නේ කොහොමද කියලා ලැබෙන ප්‍රතිඵලයේ ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. ඉතින් ඕක ටික කාලයක් යන මේ වගේ සාකච්ඡා කරත් නේද? ඔබ තේරුම් ගන්නවා වැදගත් දේ තමයි දිගට භවනා යන්න ඕනේ. අඛණ්ඩව භවනා යනකොට කමඨාන සුද්ධ වෙනවනේ ඉක්මනට තේරෙනවා නැත්නම් ඔබ සිද්ධ වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මම ඊයේ උදේ වරුවේ පරිලක්ෂ භාවනාව වලදී සිටින විට ආනාපානයේ නිදි පිටිවිලි වලට ගියේ. එහිදී හොඳින් සතිය පැවතුණු අතර කම්පන චංචල හා කම්පන චංචල හා ශබ්දද ඇති. ඒ සමගම ශරීරය තුළ සිදුවන වෙනස්කම් හොඳින් නිරීක්ෂණය කරමි. හිත පිටෑන හැම වාරයකදීම එය සතියෙන් දුකින්. අද යෝනි විසි විස්ස දැසන පරණක භාවනා කියන්නේ මා සිතිවිලි හා ආනාපානය යන දෙකේම මාර්ගයෙන් මාර්ගයට සිටියේ. මේ හැම මොහොතකම සතිය පැවතියි. මෙන්න කිසිදාක නොවූ අහුරු සිදුවීමක් සිදුවිය. මින් පෙර කිසිදාක මගේ නාසාග්‍රේට ආනාපානිය නොදැනුණා. අද උදෑසන මගේ නාසාග්‍රේට ආනාපානිය දැනුණා. ඒ නිසා වහන්සේ ධර්ම දේශනාවේ ප්‍රකාශ කළ පරිදි ගොරෝසු සියුම් හා ඉතා සියුම් ආනාපානයේ මැනවි නිරීක්ෂණය කිරීමට හැකි විය. කිසිම ආයාසයෙන් තොරව සිදුවන සියුම් ආනාපාන නිසා හිතට සැහැල්ලුවක් හා සතුටක් ඇතිවිය. ගොරෝසු ආනාපානයේදී මා ඉතා ආයාසයෙන් ආස්වාස ප්‍රස්වාස කරන නිසා වෙනසක් දැනුනි. අද පරයන්ක භාවනාවල මා නිින්ද වැනි අවස්ථාවකට පත් නොවුවත් මනාව සතිය පවත්වමින් සිදුවන හැම දෙයක්ම නිරීක්ෂණය කළේ. අද හවස කාර්යයක භාවනා ශාලාවේ තුලදී මගේ හිත මත යම් බරක් තිබෙන ආකාරයක බර ගැටයක් ඇති වුණි. එය නිරීක්ෂණය කිරීමට හිත පෙරබුවද එම තත්වයට මා නැවත යෙමට තරම් සතිය පැවතින. මගේ මුළු ශරීරයම ගිනිගත් ආකාරයෙන් දැනුනි. දැනෙන අතර මුහුණේ දාහීය බිඳු පතිත විය. ඒවා අති පිට දැනීමට නොවේ. කන්වලින් වායු ධාරා පිටවන්නක් මෙන් සුරුවෙන් දැන්නද ඒවායේ කිසිම හානියක් නොවුයේය. මගේ දස්වල ඇඟිලි තුඩු වලට ඉදිකටු තුඩු වලින් අනින්නක් මෙන් දැනුනි. ඒවා ඇතුළතින් සිදුවන බවක් දැනුනි. මගේ ශරීරයේ තුල සතර මහා ධාතුන් වැඩ කරන ආකාරය එක විසම නිරීක්ෂණය වීම මට සතුටට කරුණකි. මගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට තවත් උපදෙසක් හතමි. වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔතනින් එහාට ඉතින් යම් දෙන එක තමයි කරන්න තියෙන්නේ. භාවනා කරන්න යන්නත් හොඳ නෑ. සතිය මෙහෙවන්නත් යන්න හොඳ නෑ. නිසින්ින්ද කාගෙන යන්න අදින්න කියලා කියනවා. ඉතින් අර මේ ලියන්නේ එහෙම නොකරන්න හිතාගෙන හැබැයි. ලියුම කියන්නේ තවදුරටත් ශික්ෂණය කළ යුතුයි. සංස්කරණ ආශ්‍රම දාන්න ඕන. තවදුරටත් බිලංගු ගහන්න ඕන. තවදුරටත් ලාඩම් ගහන්න ඕනේ. කොහොමද කරන්නේ කියලා. නැත්නම් ওই දින මානසිකත්වයද කියන්නේ සදාචාරය. සදාචාරයේ හිර වෙච්ච මානසිකත්වයේ ඉඳිහි සැලබුරුල් අරින්න ලෑස්ති නැහැ තාම. භාවනාව යන්න ලෑස්ති. ඉතින් ඒක හරි නිහතමානී தත්වයක්. මේක හරි අහිංසක தත්වයක්. මේක නැති කරන්න සර්වඥාංශ මෙහෙම නිදර්ශනයක් දෙනවා. ඉතින් අර ජොලි බට්ටන්ට කැමති එහෙම වෙනකොට අනික් කට්ටිය ඉතින් එච්චර කැමති වෙනකන් නැහැ. ඒ ගෝවිතං ගෝයෝ කුඹුරු ගෝවිතං කරද්දී හරක් බලන මිනිස්සයා හරක් රාණ අරගෙන ගියාම ගැට ගහලා නැහැ. හරක නිතරම යන්නේ භෝගේ කාණ්ඩ. හරක යන්නේ නිතරම නිල්ල වැඩිලා බාහිර මාර්ග කපේලා තියෙන භෝගේ කාණ්ඩ. උන් තමයි දන්නවා කෑවොත් කුංජින් කුටි ගන්න වෙනවා කියලා හරක් නිතරම වනාකට තල්ලු කරනවා. කොයිතන නැති තැන් වලට තල්ලු කරලා බලාගෙන ඉන්නවා හරක කුඹරට පන්නේ කියන. පැන්නොත් ගහලා එළොම හැබැයි හරක නිතරම බලන්නේ හරක නෙවෙයි පෑනම කුඹරට පන්නේ. ඉතින් මේ මනුස්සයා වැඩිම රකින්න. මුචි එකකන් ගොවියක් බලන ඉන්නවා මේ ගොපල්ලා බැරි වෙලා හරි කෑවොත් අර පොණ්ඩ නෙමෙයි ගහන්නේ ගොපල්ලට ගන්න. නමුත් ඊට පස්සේ බුදුරජාණන් කියනවා දැන් ගොවිය ඇවිල්ලා ගොවිතැන අසන නෙනාගත්තට පස්සේ ගොපල්ලට පුළුවන් කැමති නම් කුඹර ගන්න දෙන්න පුළුවන් කැමති නම් වනාතේ ගන්න දෙන්න පුළුවන්. එදාට ඌ කරන්නේ පිටුරු මඩුවට ගිහලා ෆ්ලූට් එකක් දාගෙන ජොලියේ ඉන්නවා. අරකට කැමති තරම් කණ්ඩායම්. අන්නේ රැල්බුරුල් ලැබීම විපස්සනාවේදී ඒ තැනකදී බුදුචානන්සේ අපිට කියනවා ලෑස්ති වෙලා දැන් ඔතෙන් ගියා නම් යන්න අරපන්. සතිය 100% විශ්වාස කරපන්. සදාචාරය ගැන බය වෙන්න එපා. යන්නේ. සතිය ඊට පස්සේ තමයි වැවෙන්න පටන් අරගන්නේ. ඒතකොට සතිය නිසින්ින්ද වැඩෙනවා. ඉතින් ඒසාර මුළු ඇඟම මේ වගේ කකියන්න, නලියන්න, රත් වෙන්න, තැම්බෙන්න පටන් ගත්තා කියලා කියන්නේ වැඩේ යනවා දැන්. කදාවත් මොනවාක්වත් එහෙම මේ අමලියක් කරදරයක් බොවෙන ලෙඩක් එන්නේ නැහැ. ඒකට කාය ජීවිත নিরপেক্ষව ඉන්න පුළුවන්. එතන එන හැම එකක්ම ධර්මයෙන් එන්නේ. හැම එකටම උත්තරේ ධර්මයේ තියෙනවා. සත්‍ය දුරස්ත නිරීක්ෂකයෙක් වගේ හොඳට බලන්න. ඒක ඒක දිනුන උනාට පස්සේ ඒ මට දිනුනට ළඟ ඉන්න කෙනෙක් බලන්න පුළුවන් ඒ විදිහට. මේ මාසේ භාවනා කරන්නේ නැහැ. ප්‍රතිමනසේ මේ හැසිරෙන්නේ ඇයි කියලා. එයාගේ ඉමෝෂන් එක කෙලින්ම ටෙලිපතික් වෙන්න පටන් ගන්නවා. මෙයාට මෙන්න මේක තමයි තීන නැත්තේ කියලා තරහින් නෙමෙයි බලන්නේ. විවේචනාත්මක නෙමෙයි බලන්නේ. අනික් කෙනාගේ තියෙන ටෙම්පරමන්ට්ස් මේ ඉන්ටෙලිජන්ට් ලිටරසි කියලා කියන්නේ. ඉමෝෂනල් ලිටරසි කියලා. එයාගේ ඉමෝෂන් වැඩ කරන්නේ මෙන්න මෙතන කියලා. තමයි හොඳට calm down වෙච්චා පේන්න පටන් ගන්නවා. අනිත් එක්කන මේ බෞද්ධ වෙන්න ඕනේ, ගෑනු කෙනෙක් වෙන්න ඕනේ, භාවනා මොකක්ද උන්නේ. ඉතින් ඒ නිසා ඥානාරාම ස්වාමීන් වහන්සේ කියනවා කමඨා සුද්ධ කරන වෙලාවේ කියන දේ හොඳට අහගෙන ඉන්නේ කියලා තමන්ගේ ඉතාමත්ම ගැඹුරු සමාධියකට ගිහිල්ලා අහගෙන ඉන්න. එතකොට කියන කාරණා වැඩක් නැහැ. තේරුණා මේකයි කියන්නේ කියලා. ඉතින් අර කමඨා සුද්ධ කරන බලාපොරොත්තු වෙච්ච එක හිතනවා කන්රුකුල් දීලා මේ කියන එක අහගෙන ඉඳී කියලා. ඒ වගේ තමයි පෙන්වන්නේ බබා නලවන්න ඕනවට. අවශ්‍ය නැහැ. වෙන්න ඕන දේ වෙනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එක්කන්ස්ගේ 18 කියලා කියනවා. ඒ සයිකෝ පැතික් patient හොඳට නිදාගෙන විවේකීව එයාගේ ප්‍රකාශය කරන්න කියන්නේ. Taman අහගෙන ඉන්නේ කියලා බීරෙක් වාගේ. ඉතින් මුළු සයිකියාට්‍රික් කට්ටියම බෑන බීරෙක් වගේ අහගෙන ඉන්නවා කියලා කියන්නේ මෙච්චර පැයකට මෙච්චර ගාණක් ගෙවලා එහෙම වෙන්න බෑ. ඒක මේ වැරදි කියලා පස්සේ මේ පරම්පරා දෙකකට පස්සේ සෙන් බුද්ධාගම හම්බෙච්ච ජොන් මන්ස් ජොන් මන්ස් නෙවෙයි එයා කියලා තිබුණා මේක බුදුජානක වහන්සේත් කියලා තියෙනවා අහනකොට බීරෙක් වගේ අහගෙන ඉන්නවා ඒක තමයි හොඳම අහුම්කන් දෙමෙතොට මානසික මනසට පණිවිඩය යනවා ඉතින් අපිට මේ ඇලි ගලි වාදයයි එහෙම නැත්නම් මේ ප්‍රඥාවෙන් අහුම්කම් දෙනවයි කියන එක දෙකක් ඒ නිසා ඔය පණිවිඩයටත් මම නෙවෙයි වාගේ දැක්කේ නෑ වාගේ ඇහුනේ නෑ වාගේ ඔය බලාගෙන හිටපුවාම අපිට පටිච්චසමුප්පාදේ තේරෙනවා ධර්මතාවය තේරෙනවා පැනලා දෙන්න ගියොත් හොටලාන්න ගියොත් හසුරවන්න ගියොත් ඉතින් යකඩත් හිටේ වගේ තමයි පාගෙට දත් ගලව වෙලාවේ කට ඇරියොත් එහෙම දත් හිටවල යනවා හැමතැනම යකා ඒ නිසා ඔබ ඉවර වෙනකන් යන්න ඕනේ ඔතෙන්ද ගිහිල්ලා ඔතනින් පස්සේ තමයි සැල්පුතුල් අරින්න ඕන කියන ඥාණය ලක්ෂ වාරයක් වරදලා තමයි තේරුම් ගන්න ඕන. නිකං උපමාවට කියන්න පුළුවන් පරණ ගියපු වාහනවල සෙකන්ඩ් එකේ ඉන්න එක තර්ඩ් එකට දැන් දාන්න ඕන කියන එක කාර් එක කියන්නත් බෑ ටෙක්නිකල් ඩ්‍රයිවිං ට්‍රයිටින් කරන්නත් බෑ කරලා පුරුදු වෙන්න ඕනේ ලෝඩ් එකේ හැටියටයි ආනසතලේ හැටියටයි එන්ජින් එකේ හෝස් පවර් එකේ හැටියටයි දැන් ඉතින් වෙලාවට දැන් තර්ඩ් එකට දාන්න පුළුවන් කියලා ඉස්සර තිබුණු වාහන ඩබල් ක්ලච්. ඒක සැරයක් ක්ලච් කරලා නියුට්‍රල් දාලා. ඒක තව සැරයක් ක්ලච් කරලා දාගන්න ඕනේ තර්ඩ් එකට. ඉතින් ඒ අතරමැද නොක්ුණොත් ඩයිසන් දෙන්නේ නැහැ. ඩයිසන් එක දෙනවා බලන්න ඉච්චරයි. ඉතින් කොයි වෙලාවෙ තර්ඩ් එකට දාන්න කියන ඒ තර්ඩ් එකට දාන්න. අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි මයිලේජ් එකක් කරන්න පුළුවන්. අන්නේ විදිහට මේ සතිය ඔතෙන්ට එනකොට ඉන්ද්‍රිය සතිය බල සතියක් වඩටපත් වෙනවා. ඒකට අනුග්‍රහ කරන්න යෝගාචරය දන්නේ නැහැ. යෝගාචරයකට ඇඟිලි දාන්න නෑ ඒක කරන්න බෑ. හරියට ස්මූත්ලි ගියර් එක දාලා දෙන්න ඕනේ. හරි දෙඹට ඕන දෙයක් කරපන්. බයිම නැත්තම් හේතුවක් කාර්ය ජාතකය කියලා ඔකට කියනවා අපේ අම්මා. ඕක කලිතුවක් කාර්ය ජාතකේ කටපාඩම් කරලා දෙන්නේ උට හිතුව දෙයක් කරනවා. සතියත් උතරින් යාට ගියාට පස්සේ යාට පෙන් කෙලින්න දෙන්න ඕනේ. ඒකෝර තමයි සතිය අලුත් තැන් වල ගිහිල්ලා තල්ල කඩාන බෙල්ල කඩාගෙන ලේ පෙරාගෙන ඇවිල්ලා හැදෙන්නේ එදාට තමයි. නැත්නම් මම කුල්ලෙන් වහලා තිබ්බ එකක් වගේ සතිය වැඩින්නේ නැහැ. ඒ කියන්නේ මේක හොඳ බෝඩර් එකක්. මින් එහාට කම්මෝගෝචිකාවෝ රාජාවෝ මාවෝ ගංගාවෝ මොන දෙයක් වුණා ඔයේ අපි යමුකු ලුණාවේ කියලා කියන වෙලාව. ගරු ස්වාමීන් වහන්සේලා අවුරුදු 4ක කාලයක සිට ඔබ වහන්සේ කියා දුන් පරිදි භාවනා කරන යෝගියෙකි. මම ළඟදී සිට මට ළඟදී සිට ඇති වූ රෝගී තත්ත්වයක් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්න අතර මෛත්‍රී භාවනාවද භාවනා කිරීමද රෝගීට රෝගී රෝගීමද මෙහිදී උපකාර වන බව ධර්ම දේශනාවල අසා ඇත. ප්‍රශ්නය මගේ භාවනාව පහසුවෙන් කරගෙන යාමට සුවය අවශ්‍ය නිසා මම දවසේ වැඩිපුර වෙලාවට මෛත්‍රී භාවනාව කිරීමට පටන් ගැනීම සුදුසුද නැත්නම් මම කරගෙන යන ආනාපාන සතියද සතිමත් වීම එසම කරගෙන යාම සුදුසුද වහන්සේට නිරෝගී නිදුක් නිරෝගී සුව ලැබේවා හරියමාරි උත්තර දෙන්න මොකද්ද මේ ආනාපාන කියන්නේ මොකද්ද මෛත්‍රී කියන්නේ කියලා මම දන්නේ නැහැ නැත්නම් ආනාපානියම තමයි මෛත්‍රී කියන්නේ හොඳට පටලව බාඩල මම දැන් සෝසේ වාඩිලා ඉන්නවා කියන එක තමයි ආනපන කියන්නේ ඒක තමයි මෛත්‍රී කියන්නේ. මුති මේ දෙක දෙකට බෙදාගෙන කතා කටයුතු කරන්න කියලා මේ වෙද වෙදකමක් ගන්න කෙනෙකුට මම හොට දාන්න ගිහිල්ලා මම නිකං ගාගන්න. මට ඒ මොනිකං කොන හොඳට පටලව බලනවා සෝසේ වාඩිලා ඉන්නවාද කියලා. ඔය ඉඳුමිටුම් පාසු කොට තමයි මෛත්‍රී කියන්නේ. ඕකට ඕනනම් ආනපන කියලා කියයි. ඕනකට ඕනනම් කායන පද කායන ප්‍රශ්නා කියලා කියන්න පුළුවන්. ඕකටම ඕනනම් අත්ථ සිද්ධිය කියන්න පුළුවන්. ඕකටම ඕන අත්ත කුසලයේ කියන්න පුළුවන්. ඕනේ නමක් දාන්න පුළුවන්. ඒක ඒක නන්දාගත්තට පස්සේ හරි අමාරුයි. කිසිම නමක් දාන්න බෑ නිකන් සතුටුමත් ඉන්න අපා. සිම්පල් ඇස් දැක්. මේක මේ සංකර කරගන්න මේ ලස්සනට මේ සරල කරලා දෙන දේ සංකර කරගන්න හේතුව මේ නම් වනන් දාගන්න. මොන කරන්නේ? ඒක පණිදාය භාවනාව කියලා එක සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරා නේද මේ මේ මහත්කලා කටයකට එතන කිව්වනේ මෛත්‍රී භාවනාව බුදුචාන් වහන්සේ කියලා තියෙන පණිදාය භාවනා කියලා නැවත හිත එකතෙන් කරගන්න කියලා අටුවචාන් වහන්සේලා කියන මේ සඳහා බුද්ධානුස්සතිය කරන්න පුළුවන් මෛත්‍රී ගන්න පුළුවන් කියලා. බුද්ධ දේශනාවේ එහෙම එකක් නැහැ. ඉතින් ඒකට අර ඉංගියක් දීලා තියෙනවා. ඒ වගේ වෙලාවක විසිරිච්ච ඒ කියන්නේ යුද හමුදා විසිරලා තියෙනවා බැරක්කට ගෙන්නන්න ඕනේ. ගෙන්නලා උපදෙස් දීලා තමයි ගහන්නේ. බැරක්කට ගෙන්නනකොට හිතන්නේ පෙරදිලා යනවා කියලානේ. පෙරදිලක් නෙමෙයි. හමුදා ඕනෑමට වැඩි විසිරලා තියෙනවා නම් දුර්ල වුණොත් හතුරට ලක් වෙනවා නම් කමාන්ඩයක් දානවා ටක් ගාලා බැරක්කට එන්න. කියන්නේ පසුබානවා කියනවා. පසුබාහට පස්සේ ඔක්කොම ගිහලා ඔහොම ගිහලා බෑ පුතෝ. මෙන්න මෙහෙමයි ගහන්න ඕන කියලා ඒගොල්ලන්ට යුද උපක්‍රම දීලා ආය ගහනවා. අනිත් වගේ හිත එකතෙන් කරන්න දැන් වෙනවා. ඒකතෙන් කරන දැන මෛත්‍රී භාවනා බුද්ධානුස්සති කියන එක තමයි අටුවචාන් වහන්සේ කරන යෝජනාව. ඒත් මම ඉඳගෙන ඉන්නවා කියන එකත් මමගේ ඉරියව්වත් ඔය විපස්සනා සමත දෙකටම ගැලපෙන හොඳ පිළිතුරක්. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව කිරීමට දින 3ක් තිස්සේ උත්සාහ කළෙමි. හුස්ම රැල්ල දැනෙන නොදැනෙන සාමික බැරි මෙම භාවනාව ඉතා අපහසු බව දැනේ. නිතරම හිත විසිරී යයි. පපුවේ වේදනාවක්ද දැනේ. ඒ නිසා මේ සඳහා සුදුසු වෙනත් භාවනාවක් කියා දෙන්නේ නම් කෘතඥ වෙයි. උපදෙස් පතමි. බොහොමකට නිරුක් නිරෝගී සුව පතමි. මට සැකයි මම මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව කරන්න කිව්වද කියලා. කොහෙන්ද ගෙන උපදේශයක් වැඩ කරලා තියෙනවා. ඒ නිසා පළවෙනි දවසේම මම කිව්වා ඉස්සර නම් මම එහෙම කියලා බැනුම් අහනවා දැන් කියන්නේ නැහැ කියලා. ඒකටම ප්‍රතිබිම සැලසලා කිව්වා වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනගන්න. ඉතින් මේ කෙනා මේ අනික් කෙනාගේ හිතසෝපිස අත උසන්න කැමතිද? අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා අපි සූත්‍ර කරමු. කැමතිද මේ ලියපෙන්නා මේ එතකොට අපිට පුළුවන් පාට්ටු ඉඳලා ලෙට ඔපරේෂන් කරලා ඒක තියටරයට ගන්න නැතුව. එහෙමත් කරන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් අපි යනවා කරුණාකරලා මේ දෙක මූලික උපදේශ වලට යන්න කිසිම තැනකෙම ආනපාන සතිය කරන්න කියන්න බෑ. අපිට කියන්නේ වර්තමාන මොහොතේ හිත ගන්න. හිත ගත්තට පස්සේ වැටහිච්ච දේ කියන්නේ ඒ අනුව අපිට පුළුවන් පේන්නේ බලන්න. ඒ වෙනතු මේ ආනපාන සතිය කරන්න කියලා නෑ ඒක කෙරෙන්නේ නැත්නම් අපරාධ ඒක හරියට පිරිමි කෙනෙක් ළඟට ගිහින් නැත්නම් තාත්තා ළඟට ගිහින් කිරි ඉල්ලනවා. තාත්තගේ පෙන්නයි ඇදලා මේ තිබ්බට මේක නෑ. ඉතින් මොන කරන්නේ? ඉතින් ඒක කියන්නේ අම්මා එනකන් හිටපන්. උඹට ඕන සූප්පෝ දෙන්න. ඉතින් ඔය සූප්පෝ මොනකටත් පොඩි උන් ඉස්සද්ද වෙනවා. හැබැයි ඒක ඉතින් අර බඩ පිල්ල නෙවෙයි. ඉතින් ඒ නිසා ආනාපානේ කරන්න යන්න කියලා කිව්වොත් ඒක තමයි YouTube එකේ බැනලා දාලා තියෙනවා. මම ওই ධම්මජීවහමර හොඳටම දන්නවා මම භාවනා කරන්නේ යාවුණු කියන ආනාපානේ කරන්න කියලා එහෙම කොහොමද කරන්නේ? ආනාපානේ ඔක්කොම ලැබෙන්නේ නැහැ නේ කියලා මට කාර්ය සභාව කට්ටිය කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේ බැනලා දාලා තියෙනවා. උන්ත වෙලාවට පස්සේ ඉස්සර ගියපත් නම් බයිනවල දැන් ඔබ වහන්සේම කියන්නේ නැති නිසා මේ අතීතයට ගිය බැනුමක් මේකේ තියෙනවා. ඉස්සර ඔබ වහන්සේ මෙහෙම කියනවා. දැන් කියන්නේ නැහැ. ඒ නිසා යාට පොඩ්ඩක් කාලේ වැරදිලා තියෙන්නේ. ඒ නිසා ඔන්න YouTube එකේ එහෙම යන්න ආරම්භ කිව්වා. ඒක නිසා මම නැවත නිතරම කියනවා මේ ආනාපානේ වගේ වචනයක් අරගෙන අපරාදේ මේ හිත කුරුවල් කරගන්න එපා වාඩි වෙලා. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා මම ඇවිදිනවා ඉන්නේ ඒක විතරක් දැනගන්න නැත්තම් නිකන් සරල වීම සඳහා කියන්න පුළුවන් වාඩි වෙලා ඉන්න වෙලාවේ මම ඇවිදින්නේ නැහැ කියලා දන්නේ කොහොමද ඇවිදින වෙලාවේ සක්මන් කරන වෙලාවේ මම වාඩි වෙලා නැහැ කියලා දන්නේ කොහොමද ඔය දෙක විතරක් විස්තර කරනවා නම් වැඩේට හොඳටම ඇති අනිතිකෝ දවස් තුනක් නාස්ති වෙන කියලා ගණන් ගන්න එපා අම්මෝ දවස් තුන මොකද්ද සංසාරෙත් එක බලන්න ඕමද අපි මඩ කාලා තියෙන්නේ මම අවුරුදු කීයක් මුල් අවුරුදු 77 ඉඳලා 87 වෙනකම් අවුරුදු අවුරුදු ගණන් වලින් මිලෝ හතරක් නැහැ. මේ කරනවා. කවුරුත් ඇහුවොත් ලැජ්ජයි කියන්නේ මොකද කරන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. කවුරු ඇහුවොත් එම් ගුරුනාන්දේ කවුද මොකද්ද භාවනා කියලා ඇහුවොත් මම දුවනවා. ඒ නිසා ඉව ගණන් ගන්න එපා. හොඳට පටල වාඩි වෙන්න හොඳට පහසුවට වාඩි වෙන්න ඉදුම් හිටු පහසුකම ඒකනේ පහසුව බලන්නේ ඒක තමයි මෛත්‍රිය කියන්නේ ඒක තමයි කායපචනාව කියන්නේ. ඒ මොකද වෙන්නේ කියලා විතරක් කියන්නේ මම අත උස්සන්නේ කියන්නේ කිව්වේ කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. සමහරවිට භාවනා පිළිබඳ ප්‍රශ්න ඉවරයි. දැන් තියෙන එක ප්‍රශ්නයක් රිට්‍රීට් පිළිබඳ. ගරු ස්වාමීන් වහන්සේ සමහර යෝගී දාන ශාලා තුලදී දන් වළඳන වේලාව තුලත් කතා බහ කරමින් සිටින බවට පැමිණි දැනීම නිසා ඒ ගැන සිහිකිරීමක් කළ යුතු ඇත. මේ සමාධියේ තීහිම පමණක් නොව අසායති යෝගීන්ටද බාධාවක් වෙන අතර දාන පරිත්‍යාග කරන අයටද අගෞරවයක් නිසා දාන ශාලාව තුලදී සම්පූර්ණ නිශ්චලතාවයේ ඇතිවෙන්නේ ඉල්ලමි. එලෙසම භාවනා ශාලාව තුලදී නිශ්චලතාවයේ නොරැකීමද අනායිත කරන අගෞරවයකි. ඉන්දුත් නිරෝගී සලදී. ඔව් මං කියන එන්නේ කියලා නිසන්වල 100ක් ඉන්නවා දැන්. 100 දෙනෙක් ඉන්නවා භාවනාවේ කතා නැහැ. ලංකාවට කියලා හිතන එක දකින්නකොට ඒ තරම්ම වැඩමුණු නායකත්වය ඒ අනුපත් කරන අයත් ඒගොල්ලෝ තීරුම් අර ගන්නවා මෙතන 1000ක්ම ආරක්ෂණ ගන්න මේ වගේ නෙවෙයි සෙන කියන්නේ. මේකට බස් පිටින් එන්නේ සෙනග. ඒ කට්ටියයි භාවනා කරන අය කොහොම වෙනසක් දකින්නේ. භාවනා කරන අය කතා කරන්නේ. ඉතින් ඒක ඕගොල්ලන්ට ඕන නම් දායකයෙක් වෙන්න කතා කරන්න. කරන ඕන යෝගාවචරෙක් වෙන්න කතා නොකරයි. ඒ නිසා මම ගියා කතා කරනක මිටින්දි කතා කරන්න කියලා. පටන් ගන්න දවසේ මොනම ප්‍රශ්නයක් ආවත් <clears throat> වැඩමුළුව පිළිබඳව සිල් පිළිබඳව මොනවද කියලා මිටින්දි කතා කරන්න. එළියට ගියාට පස්සේ මේ අපි දෙදෙනායම තරහ වෙලා කියලා සින්දුවත් ඒ පට ලියාගත්ත මට මතක වෙන්නේ නැහැ. හිත දොඩමළු වී netmanana කල අපි දෙදෙනායම තරහ වෙලා. ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත්පත් කොට සිනාසලා ලෝහදොඩ මළුවේ නිත්මානන කල අපි දෙදෙනායිම තරහ වෙලා ලව් කරනකොට කරන්නේ. ඒක මම මුලින්ම දවසේ කිව්වා ඉතින් මේ වැඩි හිටියෝ මේ. ඉතින් ඒ නිසා මේ ලියපු එකනත් පරිසම් වෙන්න. අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා. බලන්න මේ කට්ටිය කතා කරද්දිත් මට සතුටුමත් වෙන්න පුළුවන්ද ද්වේෂය නැද්ද? මම ඒ කියන්නේ වට්ටන්න හෝ නරක කරන්න කියන කතාවක් නෙවෙයි. ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ. මූලික උපදේශ ටික දන්න කෙනෙක් නම්. ඒකෙන් මම මේ කතා කරන අයට පණිවිඩ දෙනකොට ඉන්න මම බඳින්න හදනවත් නෙවෙයි. අපි මේ වගේ ට්‍රබල් වෝටර් එකක් රයිඩ් කරන්න දන්නේ නැත්නම් මරණ මොහොතදී මොනව කරයි? මේ කදාවත් මේ වතුර yaadෙන්නේ ඒ වතුරේ අපි දැනගන්න ඕන ඔරුව ගෙනියන්නේ චෝදනා කරපේ කරන නම් ලෞකික ගැන මම ඉතාම සතුටුයි. යෝජනා කරපේ කරන ලොකු අයිතිකුත් තියෙනවා කියන්නේ. නමුත් එයා ඩිංගිත්තක් හරි ලියලා තිබුණා නම් මේ වෙලාවේදී මගේ සතිය කැඩුනද? මගේ සතිය පවත්වන්න මට මේක අවස්ථාවක් කරගත්තද කියලා මම බොහොම අගය කරනවා හිටියේ. මට නම් ඒක ප්‍රශ්නයක් වුණේ නෑ මම අසවල් වෙලාවේදී නම් උළු බේරගත්තා. අසවල් නම් බැරිුණා කියලා එයාගේ අදහස් ටිකක් මේකට දැම්මනම් එතකොට ඒ ලිපි ලිකිය ප්‍රැග්මැටික් වෙනවා නැත්නම් ප්‍රායෝගික වෙනවා. නැත්තම් චෝදනා ස්වරූපයක් තියෙනවා. ඒ ඒ චෝදනා ස්වරූපය දුර්ලභම. ද්වේෂ සාගතයි. සත්‍ය වඩනකොට finding fault with others කියන එකත් වැඩෙනවා. අනුගේ දොස් දකින්න එක වැඩෙනවා. ඒක සත්‍ය වැඩෙන ලකුණක්. ඒක ඒක විෂ කපන්නේ කොහොමද? තිත්තරින්නේ කොහොමද? මම නම් මෙන්න මේ තරම් කතා කරද්දිත් මට එක්ක සතුටුම බේර ගන්න පුළුවන් වුණා. මගේ සතිය බේර ගන්න පුළුවන් වුණා. මට පරියන්කේ කරන්න පුළුවන් වුණා කියලා පොඩ්ඩක් ගන්නවා Tamange මේකට ලැබිච්ච අත්දැකීම. එතකොට මේ මේ ලිපිය තාමත් යන්නේ භාවනා උපදේශ යටතට. වැඩමුළුවේ පිළිබඳ චෝදනා පැත්තක් නෙවෙයි. ඒ නිසා මේ හැම දෙයක්ම අපිට රීසයිකල් කරන්න පුළුවන්. අපිට දාගන්න පුළුවන්. භාවනාවේ දියුණුවකට එහෙම නැත්නම් ප්‍රගතිශීලීව ලියන්න පුළුවන්. ඒ නිසා මම මේක ප්‍රශ්න මල්ලිකාගේ උඩට දානවා මතක් කරගන්න. ඊළම දිනාට අපි දෙවෙනි තුන්වෙනි දවසේ වෙනකොට හැල්ඩ් වෙනවා. එතන ධානේ වලද පුදුමාකාර කතාවක් තියෙනවා. පුදුම වැඩි. ඒක වෙලා තියෙන වනේ දවස් දෙක වෙනකොට ඉතින් අර පුරුදු වෙන්න අර එහෙම ටිකක් කල් යනවා. ඒකට කල් දෙන්න ඕනි. ඊපස්සේ කතා කරන්න දෙන්න නැතවට ඕන කටයුත්ත කරන්න. බනවන්න එපා. කවුරුත් අනවන්න එපා. කරන්න ඕනේ කරන්න. එතකොට අනිකුල නිකම්ම ඇඩ ගහලා එනවා. ඒ නිසා මේ දාහනේ පොළවල් කියලා කියන්නේ සංඝයා එක්ක ඉන්න පුදුමාකාර කැම්බැල්ලක් තියෙනවා. දෙදේම එයාට කතා කරන මෙයාට කතා කරන කච කච කච කච ගන්න මිසක් නිසන්නමනේ ඔක්කොම දාන්න පින්නලා බේසමක දාලා බේසම් කොල් දාලා කට්ටියම යනවා. අපි ඕන වෙලාවට බෙදාගත්තා. වාඩි වුණා. කිසිම වෙලාවකට කිසි කෙනෙකුට බෙදන්නෙත් නැහැ. Tamange ටික ගත්තා. ඉතින් හරි චෝදනාවක් තියෙන එක එකන එක එක වෙලාවට එන එක මම ඒකක් තියෙනවා හොඳයි. ඔක්කොමලා එක වෙලාවට මොකක්වත් ඕනේ නැහැ. ආව තමන්ගේ දහන් ටික බෙදාගත්ත වැරදුවා ගියා. ඒ හැමදාම කරන එක නේද? කිසි නමක් කිසි නමක් එකතු වෙනවා. කතාම කරන්න දෙයක් නැහැ. හිත බෙදාගත්ත ගියා. තේනක ආවොත් ඉතින් වැඩේ අනවනවයි බනවනවයි වැඩේ වැඩි. ඒ හුද්දට කරන්නේ ඒක. කරුණාවෙන් කරන්නේ. මෛත්‍රියෙන් තමයි කරන්නේ. අර පොඩ්ඩක් තියෙන ගෝසා වැඩි. මාළු කඩේ. උදේ කියන්නේ කේවට්ටිය කෙවුලු කියලා. කෙවුලු වගේ මේ මොනද මෙච්චර කතා කරන්නේ කියලා. එහෙනම් බුලුවන් තරම් ඉස්සන්නේ. ඒකට අපේ තියෙනවා තව පැය භාගයක් විතර කාලය. කාට හරි වෙන මේ මත ප්‍රකාශ කිරීම හෝ ප්‍රශ්න ගීමක් කරන්න තියෙනවා නම් වැරදක් කරගන්න දැනගන්න නම් මේ ස්වාමීන් වහන්සේ කිව්වනේ කල්ලි කල්ලි රාමක් තියෙනවා කියලා ඉවනත් ලෝන් ඉවනත් ලෝන් කියන ලෝන් කිය එතන එතන සම්පෝතයි සම්පූර්ණ මෙතනයි සහැල්ලු කියලා මම දන්නවා මම මේක දැනගත් තියෙනවා ඒවත් මුළු ජීවිතේම උගන්වලා තියෙන්නේ සමාජයත් එක්ක ඉන්නේ නැත්නම් අපේ මනස මනස තවත් පහත් යන වගේ කතාවක් තමයි අන්තිම මෙච්චර කල් ඇහිලා තියෙන්නේ. ඉතින් දැන් ඉතින් එතකොට අරක කියනවද මේක කියනවද කියලා නිකන් ප්‍රශ්නයක් වගේ නිකන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම වුණා මොකද ස්වාමීන් වහන්සේ? ඔය මේ විනය පිටකේ විනය අටුවාවේ බුදුචාන් වහන්සේ වේරංජායන් විහෙරති නලීරු පුච්චමන්ද මූලයේ කියලා පාඩයක් තියෙනවා. වේරංජා ගම ඇසුරු කරගෙන නලීරු නම් යක්ෂයා ඉන්න ගොරක ගහකුල ජීවත් වෙනවා කියලා. ඒකට අටුවචාන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඇයි බුදුසෙන් වහන්සේ ඉන්න ගමයි ගොරක ගහයි දෙකක් සඳහන් කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා ලස්සන වාක්‍ය වාක්‍ය රාශියක් තියෙනවා. ගොරක ගහමුල ජීවත් වෙන්නේ ප්‍රඥාව ඇසුරු කරන්නේ. ගමට යන්නේ කරුණාව ඇසුරු කරන්න. ඒ නිසා බුදුහන්සේ බඩගිනි වෙච්චාම පාත්‍ර ගන්න ගමට යනවා. බඩ පිරුණාට පස්සේ Tamange වැඩ බලා ගන්න ගොල්ක කමුලට යනවා. මනුෂ්‍යයන් අනුකම්පා කරන්න උනච්චාම ගමට යනවා. දෙවියන්ටයි Tamanට අනුකම්පා කරන්න සම ගොල්ක කමුලට යනවා කියලා ලස්සන කතාවක් තියෙනවා ඒකේ. බුදුහන්සේ කොහොමද මේ ප්‍රඥාවයි කරුණාවයි සම්බර කරේ කියලා. ඒ නිසා 100 100ක්ම ගමේ ජීවත් වෙන්නත් එපා. 100 100ක්ම ගොල්ක කමුලේ ඉන්නත් එපා. ඉතින් මේ මිනිස්යා කියන සතාට කවදාවත් මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි එක්ක ගමටම සමාජගත කරන්න, සෝෂලයිස් කරන්න, එහෙම නැත්නම් සක බය සැක නැති කරගෙන සබකෝල නැතුව සමාජයට කතා කරන්න පුරුදු කරන්න කියලා කතාව කියනවා. ඒකට මේ මනසට උදකලාව නැතිකම ඉඳී වෙනවා. එහෙම නැත්නම් ඔක්කොම තැරලා දාලා සයිකෝපැතික් උයේ මුල්ලට වෙලා බ්‍රූඩි එතකොට ළම ගැන නගරේ ගැන මේ සමාජය ගැන දන්නේ නැතුව මහාට කියලා හැදෙනවා. ඉතින් මේකේ සමබර වෙච්ච එකම උත්තරයයි මේ බුද්ධ කාලේ පදුනේ. කරුණාවයි ප්‍රඥාවයි. ඊට පස්සේ මම දැක්කා ඒක මේ වෙන සූත්‍රයක සඳහන් කරලා තියෙනවා. අපි හැම වෙලාවෙම කරුණාවෙන් ඉදිරියට ගියොත් ප්‍රඥාව කාබාසිනිය කරනවා. ප්‍රඥාවෙන් ඉදිරියට ගියොත් කරුණාව කාබාසිනිය කරනවා. ඉතින් ඒකල අපි අරයාගේ මෙයාගේ විස්තර කරාට අපි කරන එක සමබර නැහැ. නැත්නම් මම කරන එක සමබර නැහැ. සමබර නම් ඒක ස්වභාව සම්පූර්ණ ස්වභාව සිද්ධයි. ඒක සඳහා මම දැකලා තියෙන උපමාන දෙකක්. Taman කෙරේ උපමා ආරාධනාවක් කියනවානේ අරවල දෙය කරලා දීපන් කියලා. ඒන කිසිම ආරාධනාවකට ප්‍රතික්ෂේප කරන්නත් එපා. යුතුයකමක් තියෙනවා මට පුළුවන්කම තියෙනවා මම ඒක කරලා දෙනවා. බැබේ රූප කරන්න බෑ මම ඇවිල්ලා ඉන්න මම භාවනා කරන කෙනෙක් මම පුචි මන්ද බූලිය කොපේ කහමුල තමයි ඉන්නේ කියලා කිව්වද ඒ වගේම මෙච්චර මානසිකව මට මෙහෙමල් දේවල් ඕන කියලා කවදාවත් ඩිමාන්ඩ් කරන්නත් එපා. එහෙම කරන්න අවශ්‍යයක් අපිට නැහැ. කවුරු හරි ඇවිල්ලා ආර්දනාවක් කරොත් ප්‍රධාන හේතුවක් නැත්තම් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද අපේ ලියමස් සැකනහර ඔක්කොම අනුන් දීපු කෑමෙන් හැදිලා තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට ඇවිල්ලා අපිට ඩිමාන්ඩ් කරන්න ඕනෙ නෙමෙයි. අපි තීරම දැනගන්න ඕනේ අතිය දුරින් කියන ආශ්‍රය කරන්න. එහෙම දන්නේ නැත්නම් ආර්ධනා කරන අපේකට දොස් කියන්න යන්න එපා. ඉතින් ලෝකසාන්තේ ලියලා තියෙනවා ඒ ආචාර ධර්ම ටික තියාන අවශ්‍ය ආර්ධනාව පිළිගන්න. හැබැයි ආර්ධනා කරන්න ප්‍රොමෝට් කරන්නත් එපා. නොකරන්න ප්‍රොමෝට් කරන්නත් එපා. එන දේ කරන්න. හැබැයි Taman දැනගන්න ඕනේ යන්න ඉස්සෙල්ලා අදිස්ථාන කරන යන්න තමයි යෝගාවචරය කියන්නේ. ඒක බේරගෙන අපව එන්න ඕනේ. ඒගොල්ලන් කියන්නේ නරකයි මට අවල් වලට යන්න ඕනේ ඉන්නෝනේ මෙලෝ යකෙකුට තේරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා පසුගිය අවුරුදු 40 වගේ කාලය ඇතුළත කර්මස්ථානාචාර්යවරු ලංකාවේ මැරිලා තියෙන්නේ මහත් ඇටැක් වලින්. හැම කෙනාගේම ප්‍රශ්න ගෙනත් දානවනේ. පොඩ්ඩකට කතා කරලා කියනවා මට විශේෂයෙන් පොඩ්ඩක් කියන්න. එයාගේ ජීවිතයේ තියෙන අන්තිම නපුරම කැල්ල කන්නලා. ඊගා එයා ගිය ගම අනිත් එක්කනා කියනවා මට එක විනාඩියක් දෙන්න. එක විනාඩියක් දෙන්න. හැගෙනක් දාන. ඉතින් මේ මනුස්සයා දන්නවා මේක හොඳ නෑ කියලා. ඒ වුණාට heart attack එකනේ මරණට පස්සේ කියනවා මේ කවුරු හරි වහදිලා වෙන්න කියලා. කතෝලික මනුස්සයෙක් කියලා මුස්ලිම් මනුස්සයෙක් කියලා වහන්නේ දීලා තියෙන බෞද්ධයමයි. දීලා තියෙන පීස්මේල් බේසිස් එකේ. දන්නේ මම එක දවසක් ඒ කීස්පරෝ පන්සලේ මම ඉන්න කාමරේ එතන හිටියා මේ ඒ සංසේ නාවුතුනේ ස්වාමීන් වහන්සේ හයිය කතා කරනවා මිනිස්සු එක එක සංස්කාර කතාවත් එහෙම කතා කරන්නේ. ඉතිවරයි මිනිස්සු ගියා. කියලා තමයි නිකන් තේකක් හදන්න වගේ. නිකන් මායාවක් දාගෙන ඉලිදවිල අද කොහොම ග්‍රීන් ටී කියන්නේ කොහෙන්ද කියලා වඩද මෙතන තියෙන්නේ කියලා මම කෝ ආපු මිනිස්සු කවුද කියලා. අනේ ආයසොන්ද බාධා වුණා කියලා මම කියන්නේ බාධාවක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ මේ වගේ මිනිස්සුන්ට ඔබ අහලා කාලේ ගත කරන එක වැරදි. අපි ආවේ පැත්ත කරලා විවේක වෙන්න. ඒ නිසා මේකෙන් ඔබ හන්දේට අනවශ්‍ය සයිකොලොජිකල් බර්ඩන් එකක් එනවා. මම වාදයට බාලයි. මට මට උත්තර දෙන්නොත් නෑ. ඉස්පනේ ආයෙ මම දැනගෙන හිටියේ. දැනගෙන කරන්නේ කියලා. ඉතින් මම මට සැකයි ගන්න. අපිට ඔබ හන්දලා ඕනේ. කොහොමද ඔබ වහන්සේ කියන්නේ මෙව අහන්න ගියාම තමන්ගේ සෞඛ්‍ය බේර ගන්න පුළුවන් කියන එක ඔබහන්සේ දන්න බවට සාක්ෂිය මොකක්ද කියලා ඊට පස්සේ කිව්වා නෑ ආයෙත් මම කියවලා තියෙනවා හැම සයිකියාට්‍රික් කෙනෙක්ම මැරෙන්නේ heart attack වලින් කියලා වැඩිම අනුගේ ගුණ ගන්නලා අන්නේ. එමස දෙන්නේ පැයක කතා විනාඩි 5ට අඩු කරලානේ. ඔන්න කරුණාව කරන්න ගියාම වෙන දෙයි. තමන් දැනගන්න ඕනේ මට්ටම දාවට පස්සේ ඉච්චරයි. no more දෙකක් ඇනගුවම ඉලයටයක් හැදෙන්න ඉතින් කීවට තේරෙන්නේ නැත්නම් වෙන මොනව කරන්නේ ඉතින් ඒ නිසා මේ දෙක අතර සමබර භාවයෙන් තියෙන එකම උත්පන්නංශේ සර්වඥාන්ති විතරයි. වෙන කිසිම කෙනෙකුට සාරිපුත්‍ර සාන්ති හරිම කරුණාවන්තයි. මොග්ගල්ලාන සාන්ති හරිම ප්‍රඥාවන්තයි. ඒ දෙන්න පක්ෂග්‍රාහී. ආනන්ද සාන්තිට පුදුම විදිහට චෝදනාව උනාට කරුණාවන්තයි කිය. ධන සාන්තිට උත්තර බැදී සිද්ධ වුණා සංගායනාවට ඉස්සලා ඒක කෙරුවේ අවශ්‍යතාවයට මේ මගේ ඕන නෑ නෑ උභාන්සික මේ පැත්ත වැඩි දුර්වල වැඩි. ඒ සංඛ්‍යා බයින්නේ මේ තරහට නෙමෙයි මේ දෙක අතර සම්බන්ධතාවය තියෙන කිසිම කෙනෙක් මේ ලෝකේ මම දැකලත් නැහැ. හැබැයි දෙකෙන් එකට යන්න එපා. එකට ගියොත් අනිවාර්යයෙන්ම පිස්සු පිස්සු ඩබල් කියලා මම කියන්නේ. පිස්සු හොඳ එක. මේ දෙක අතර සම්බන්ධතාවය ඇත්තෙම නැහැ කාටවත්. අපි හිතන මේ අලු කියලා දෙයි කියලා අපිට. අනු කොහොමද දන්නේ මගේ සයිකියාට්‍රි මගේ සයිකොලොජි එක. මම දැනගන්න ඕනේ ප්‍රඥාමය කරුණාවයි දෙක සම්බන්ධ කරගන්න. ඉතින් ඒක තදින් බලපානවා කායික මානසික සෞඛ්‍යය. ඉතින් අපි ගෙවල් දොරවල් වලින් ගියාම අපේ ජීවිතේ පෙට්‍රල් පිච්චෙන්නේ අනුගේ කුණු කන්දල් අහලා. දැන් ඒකට විකල්පේ මේ රටේ මේ රටේ අහන්නෙම නැහැ. ඌට ගෙදර ඉඳලා සයිකියාට්‍රික් ප්‍රොබ්ලම්. කයිවරු ගහන්නේ නැති හින්දා. බල්ලන්ට සයිකියාට්‍රික් නැහැ. මොකද බල්ලෝ එකිනෙකාට කතා කරගන්න ඕනේ යනකොට. මහත්තුරු දෙන්න අහක බලන්න යනවා. බල්ලෝ උන් ටිකක් දැකම ආවයි මචං කියලා අඩු ගන්න. පස්සේ ඉබින ගතවක් තියෙනවා බල්ලෝ දැකපුවා සාමාන්‍යයෙන් ඩෙන්ටි කාඩ් එක චෙක් කරන්නේ 아무තු ක්‍රමයක් දෙන්නේ. ඒක තියෙනවා. ඒක උන්ට සයිකියාට්‍රික් කේස් නෑ. මේ මිනිස්සු වෙලා තියෙන්නේ කවමදාකවත් තමගේ සෙකියුලර් ඒ කියන්නේ සොලිටියුඩ් එකයි මේ සමාජ සේවයයි කියන එක දන්නේම නෑ. ඒක නිසා දෙකෙන් එකට යන්න එපා. සම්බර කරගන්න සම්බර කරන්න ඒකායන වයම්බික්ක වේ මග්ගෝ සත්තාන විසුද්ධිය සත්‍යාන විසුද්ධිය කියලා කියන්නේ මායික කායික මානසික සුවේ. ඒක එකයි තියෙන්නේ සතිය විතරයි. ඉතින් ඥානරම ස්වාමීන් මතක් කරනවා අපි නිචිපතා සතිය වඩනවා නම් කවුරුත් ඇවිල්ලා අපිව බනවනව අඩු වෙන්න පටන් ගන්නවා කියලා. ටයිම් ටේබල් එකට වැඩ කරනවා නම් දන්නවා. එන්න ඒ ස්වාමීන් මේලා භාවනා කරනවා යන්න එපයි කියලා කියන්නේ මිනිස්සු හැඩ ගැහෙනවා. ඒ අර අපේ හාමුදුර කෙනෙක්ගේ අම්මයි තාත්තයි කියනවා ස්වාමීන් වහන්සේ අපි මෙහෙයන්න ගියාට පස්සේ හැන්දෑවේ අපි ගම මැද ජීවත් වෙන්නේ 6 7 කාලය තුලද මේ අහල පහල ගෙවල් වල කියනවලු අර නැන්දමම මම මේලායි භාවනා කරන වෙලාව කෑ ගහන්න එපයි කියලා. රේඩියෝ එක දාන්න එපයි කියලා. ඒ තරම් ගමේ මිනිස්සු ගන්නවලු. ඒකට ඒ වෙලාවට නැදය බාර ගන්නෙත් නෑ මොකුත් නෑ. නැන්දේ 6 7 මට පන්දරන් 7 8ද කියලා. කෑ ගහන්න එපයි කියලා. ඒ විදිහට ලෝකේ වශී කරන්න බුණ හැබැයි නිතිපතා කරන්න ඕනේ. මෙචකතා කරද්දි ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ තානේ නිපජ්ජාය අනබිචිතං තේරිකම් පෙක්කමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ කියලා මම මගේ වැඩ කරන කාලේ බෝඩ් එකක් අහලා දුන්නා මගේ මේ දොරලෑල්ලේ ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ සෙනගක් එකකින් ගියාම පරිමචම ආමුදේ නාන්න කියලා හැම වෙලාවෙම ආමන්ත්‍රණ එනවනේ හිටගෙන ඉන්නකොටත් එනවලු ඉඳගෙන ඉන්නකොටත් වෙනවලු, නිදාගෙන ඉන්නකොටත් වෙනවලු, ඇවිසිද්දිත් වෙනවා. ගමනේ, දිශින්නේ, ඡානේ, චාරිකාය. අනබිචිතං හේරිතං පික්කමානෝ. ඒගොල්ලන්ට බෑ කියන්නත් නොවෙන්ද තමන්ගේ ස්වෛරතාවය රැකෙන්න කංග වේනගේ තනි අංග වගේ පැත්තකට වෙයන්. ඒ වගේ ගාත 30 ගානක් තියෙනවා. කග්ග විධාන සූත්‍රය මම හිතන්නේ පෙක්පාරක් මේක කරාද කොහෙද මෙතන. එතකොට පේනවා ඉපදෙනකොට තනි ඉපදිච්ච අපි දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මැරෙන්නත් වෙන්නේ තනියම. මේ අතරමැද මේ මගදී හම්බෙච්ච කට්ටියක් අල්ලගෙන අනේ ගහන තොරක්. ඉතින් මේකෙදි මම දන්නේ මම මේ පරිශ්‍රණයක් සඳහා කරන්නේ කාන්තාවන්ට තව කෙනෙක් මත රැඳෙන ගතිය. එහෙම නැත්නම් පුරුෂයෙකුගේ ආරක්ෂාව කියන එක තේරවාදී අපේ බටහිර ආසියා කර ක්‍රමයේ තිබිලා තියෙනවා. නිසා කාන්තාවකට හුදකලාව යන්න ගියාම පුරුෂයෙකුට වැඩිය උපක්‍රමශීලී වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ වරදොල වටහා ගන්න පුළුවන් අපහසුතාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද ලංකාවේ භවනා කරන විශාල කාන්තා පිරිසක් ඉන්නවා. ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට අවශ්‍ය විවේකයේ අපිට සමාජ ක්‍රමයේ ලැබෙන්නේ නැහැ. අපි මෙතෙක් කල ඕන උනේ සමාජශීලී වෙන්න. ඒ නිසා අපි කරා ගොඩාක් එනවා. දැන් කොහොමද මේ සමාජශීලීත්වයට නිග්‍රහ නොකර අපේ විවේකී හදාගන්නේ කියලා ඒගොල්ලෝ විශේෂ ප්‍රශ්න නගනවා. කොහොමද මේ අවශ්‍ය නම් හෝ ගිහිල්ලා ඇඟිලා ඉන්න තැනක් නැහැ. ඒ මොකද අපි අර සමාජශීලී වීමට කැමැති වෙලා ඒක දියුණුවක් කියලා හිතාගෙන අපි අපේ දරුවොත් අපි හදන්නේ forward ගිහිල්ලා යමක් ඉදිරිපත් කරන්න පුළුවන් ශක්තිය ඇති කරන්න කියලා. ඊට පස්සේ ළමයට රිවර්ස් කියලා එක දන්නේ නැහැ. විවේක වෙන්න. ඒක නිසා උත්තරේ තමයි මේ රටවල් වල තියෙන එක අසහනි වැඩි. මේ පසුගිය අවුරුද්දලු ඇමරිකාවේ වැඩියෙන්ම ජීවිතනස ගැනීම වැඩි වෙලා තියෙනවා. 3ක වැඩි වෙලා තියෙනවා දෙවෙනි ලෝකයේ යුද්ධපතේ. ඔක්කොම තියෙන කෙනෙක් මොනවාක්වත් ගියේ ගැලින් අනම්මන කරදර නෙමෙයි. මේ මේ කැඹිරිල්ල කොහෙද ඉවර වෙන්නේ? මේ අපි ලෝකෙට ඕන කාලේ ජීවත් වෙනවා. හැබැයි අපි කඳුරු. ඒ නිසා ඒකට උත්තරය හොයන්න එපා සමාජයෙන්. සර්වචනංශේ භාවනා කරන්න ඉස්සෙල්ලා කියන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව. අපි නිකන් කටපාඩමට කිව්වට මේ මැක්‍රෝ ක්ලයිමට් එක මයික්‍රෝ ක්ලයිමට් එක වගේම වැදගත්. ඒ කියන්නේ common sense. common sense ඒ නිසා හිතාන හිටියානම් මෙතෙක් කල සමාජීයතාවයේ සමාජශීලී වීම වැදගත් දෙයක් කියලා ඒක මේ ජීවිතේ ආවට පස්සේ අපි ඇසුරු කරපු අය අපේ බ්‍රේන් එක ට්විස්ට් කරලා තියෙනවා. අපේ බ්‍රේන් එක ස්ක්‍රිප්ට් එකක් දාලා. අපේ බ්‍රේන් එක මේ කියන්නේ කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් කරලා තියෙන්නේ අපේ. ඔළුව ක්‍රේල් කරලා තියෙන්නේ. මොලේ ක්‍රේල් කරලා තියෙන්නේ. ඔයගොල්ලොත් කරන්නේ ඔයගොල්ලන්ගේ දරුවන්ටත් ඔය සාපේම. මම කිලින්ම චෝදනා කරනවා. ජල හව් හතරක් දන්නේ නැතුව වැඩි කරන්නේ. කෙරුවට පස්සේ රිටර්න් නැත්තේ නෑ ප්ලාස්ටිසිටි කියලා එකක් තියෙනවා. කරන්න පුළුවන් හැබැයි මුදම දේ තමයි ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියන්නේ. ඒ සමාජශීලී කරන්න හස්කුලට පුකට ගිනි කියලා උඩ ඇලි වගේ චූස් කාලා ඒක නිකරන්නේ ඊට පස්සේ ඩෝගේ ආවට පස්සේ කෑලි කොහෙද යන්නේ කියලා හොයන්න බෑ. ඉතින් අර සේවන වලට ගිනි තියෙනකම් හරි හදිසි. තිබ්බට පස්සේ ගියා. ආයෙ ගන්න බෑ. ඉතින් ආශියා කරේ මොකද්ද රැක්කා. තාමත් ඒක රකින්න. ඒක තමයි සර්වචනාංශී බුදු වෙන්න එළියට යන්නේ ඉස්සලා ලිලික් මහල්ලෙක් මලකඳක් දැක්කට පස්සේ පැවිද්දෙක් දැක්කා. එතන තමයි ගැලවෙමු කියලා දැනගත්තා. ඒත් බෞද්ධ පැවිද්දෙක් නෙමෙයි. මේ ඔක්කොම සමාජ තලයට විරෝධය පාන රෙවලූෂනරි මිනිහෙක් ඉන්නවා. ඔය එකම දීචක්ක කර කරන්නේ. දායිතානාවේ මේක තමයි පරමාදර්ශයට ගන්නේ. මෙයාව තමයි මම ෆලෝ කරන්නේ කියලා. ඉතින් ඒක මේ බටහිර ලෝකේ අනුගමනය කරන්න කියලා ලංකාවෙත් දැන් නැහැ. ලංකාවෙත් කැලියට වැඩිය ගමට කැමති ගමට වැඩිය නියංගමට කැමති නියංගමට වැඩිය අධිරාජ්‍ය රාජධානියට කැමති අද නගනුවරට කැමති තීන් යනවා. යාළුවෝ දරුවෝත් ඉවරයි මහයි කාලත් ඉවරයි කක්ක ගොඩයි. හැබැයි මේ කක්කාවට ගිහිල්ලා බලන එකේ වටිනාකමක් තියෙනවා. හැබැයි ඉන්න පාර හදාගෙන නලේරු කුචිමන්ද මූලේ තියාගෙන වේරංජාවට ගිහිල්ලා ඉන්නවා. ඒකයි මම මේ මාස දෙක විතර මේ ගමනක් ඉන්නේ. ඇවිල්ලා බලාගෙන යන්න අනේ sorry කියලා කියනවා. sorry.com ඒ elekiri.com කරු සම්මාස ඒ රෝනාගේ පැහැදිලි දෙන්න පුළුවන් නම් හොඳයි. මේ basic question එක ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මම තේරුම් ගලා ගියේ ඒකට මම පැහැදිලිමයි මම අහන්නේ මේ දැන් ආනාපාන කරනකොට you worship it and uh, if the mind goes out, you bring it back to the breath. Now, when you do choiceless meditation, එක එක සිතුවිලි ඒවා හිතට thoughts come to the mind and you are supposed to focus on those thoughts or you know at least note notice the thoughts. Uh, do you, I don't know, do you notice the, just notice the thoughts or take the thoughts as sankara or passing away mental formations? I'm not sure about that. Or you just note the thoughts or you say this is a thought like a sankara that is coming and it will pass away. So anyway, can you sort of you start? Can you start with Arapana? And you, I mean, you bring it back to the, uh, if, the if the mind goes out, you back, bring it back to the bed. But choices between how do you combine the two? Can you combine or is it absolutely separate? So I'll rephrase the question. You can check it whether I can understand whenever you are trying meditation on a recognized object, mind goes away. When you go away, should you vehemently bring it back to the primary object or be with the secondary object without coming back to the primary object? Am I put the same thing into the correct version or you have a, your question is separate? Um, Don't put anapana and thoughts, then you will get mixed up you have a recognized primary object. Mind goes out. Yes. When you go there, should you vehemently bring it back to the primary object or be aware with the secondary object which is wandering mind? Yes. Can you, should I be aware of the secondary object and then if another object comes, along like that, being aware from moment to moment, every thought that comes to me, or should they really be to the brink? So answer is, if you are sure, if you are mature enough, if you have enough merits for the choiceless awareness, that is the best. If you do not have enough confidence, if you are entertaining doubts, thing you to bring back to the primary object. Till you develop the confidence, bring it back to the primary object. One day will happen, when your own confidence, when your own uh, trustworthiness happens, whether it is in the primary object or secondary object, no problem. So simply say, of awareness is more advanced than Anapanasati meditation. Uh, the other question is, when you say in choiceless meditation, when you say that uh, you have to uh, notice the thought from one thought to the moment to moment, the, uh, as the thoughts come, you notice the thoughts. Do you also have to uh, sort of take it as these are sankhara, mental formation? You are using, misusing the term. Don't put the sankhara there, you are misusing. Just explain your situation. Uh, should you say that it is a, a mind thing, that something that comes to the mind, and that it will pass away? No, it has more longer story. Each and every thought is not a coincidence. It's your character trait. It is a directed disposition. So let the thoughts happen, then you can understand who am I. So it's a long story. So therefore, if you are confident enough, if you have the, the no bewilderment, let the thoughts happen. Thought indicates who am I. Don't say thoughts are um, abrupt, thoughts are random, no. Each and every thought is due to your own character trait. It is due to your own directed disposition. It is on your own liking and disliking. So thoughts are clear indication who you are. Yeah, I, I, I have noticed that too. I, I have noticed that every thought that comes to my mind, somebody comes because I have a wish or a want because of your personality, your trait, your liking and disliking, your karmic forces, your asaya, anusaya, directed disposition. So see, give a free chance and see what kind of drama, what kind of actors, what kind of a light, what kind of backdrop arrangements are there. Don't claim it as sankhara. Just let's have the laissez-faire, free dance. But it's a feeling at that moment you can't think. You will think if you claim this as me and mine. Otherwise, it's a free show. It's a, it's a teledrama. But if you try to find out why is yes to my mind? Uh, better to accumulate more feasibility data. Later you can find out. Before accumulating enough data, don't go for analysis. You have to do feasibility study. Later only you can put into the paper and analyze it so you have, for the moment, you don't have enough data. So let it happen more and more. Free, it is free. But to go up to that level, you have the confidence, okay, whenever necessity, I must have the ability to go to the primary object, my so my OSIS, my uh, assembly ground, that confidence give little, never mind, I will pondering, I can analyze, but whenever necessary, I can go back, like you must have confidence. After you gain the confidence only, you can go up to this choiceless awareness state. මොකද්ද පිළිතුර දුන්නා මේක පොඩ්ඩක් පැහැදිලි කරලා මහන්නේ සතර මහා ධාතුන්ගෙන් නැතිවන වෙනස් වීම වෙනකොට ස්වාමීන් කිව්වා ඒක දිගටම කරගෙන යන්න කියලා ඒක කරනකොට ඒ ඉස්දෙර සිදුවෙන වෙනස් වීම දිහා සතියෙන් බලන් ඉන්නත් කරන්න ඕනේ නැත්නම් දිගටම ආනාපානෙන් පිට පවත්තනකට කරන්න ඕනේ ඒ වගේ තමයි මේ කතා කරේ අපිට එන භාවනා කරගෙන යනකොට ඒ ධාතුන්ගේ ක්‍රියාවලිය භාවනා කරත් නැත්නම් දිගටම සිද්ධ වෙනවා. භාවනා කරනකොට අපි ඇඟිලි නොගහින්න පුරුදු වෙනවනේ. වේ වෙන්න හදනවා. මේ ධාතුන් ඇවිල්ලා වැඩ කරන මොකද රාජ්‍යත් ධාතු, බයිද්ද ධාතු ඔක්කොම වැඩනේ නිතරම. වැඩගෙන ඉන්නකොට සැකයක් තියෙනවා නම් මේක හිත පිට ගියාදෝ මට සතිය නැති නිසාදෝ කියලා කරුණාකර ආනපානට යන්න. සැකයක් නැත්තම් මොන දෙයක් වුණා වේ ක්‍රියාමකල වුණා වේ සැකයක් නැහැ නේද ඒ මාසේ එතෙන්දි එකක් පසුපස තමයි ඉති කාලේ හතරම එකපාර වැඩ කළේ නැහැ එතකොට සිත්පතිය පැවතුණා ඒකම මේ ආනාපානයක් තිබුණා එතකොට කොයි දේ දෙකෙන්දි වැඩිපුර සැකේ කියන්නේ ඒක තමයි තෝරන්න හදනවා කියන්නේ සැකේ තමයි තෝරන්න නැතුව අච්චාරුවට යන්න අරින්න ගොජේට යන්න ලක්ෂයකට යන්න අරින්න ඔය යනවා ඉතින් ඕක තමයි පැවැත්ම කියන්නේ ජීවිතේ. අපි ඇඟිලි හොදනකට ඕක යනවා. අපි හිතනවා මේක මම ඇඟිලි ගහන්න ඕන. ඒක කන්ටෙන්ට් එක බලන්න ඕන. මුල මැදක බලන්න. අපිට එහෙම choice එකක් නැහැ. you have no choice. කරන්න ගිය ගමන් ටෙන්ෂන් එකක් එනවා. ඒ වගේම පළවෙනි දවස් කියන්නේ පහයක ඉන්නකොට ආනාපානෙ ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ඉඳ වගේ තත්ත්වයට ගියා. ඊට පස්සේ ඒ ඉඳ වගේ තත්ත්වෙින් හිටියා සිතුවිලි ස්ථාවර එහෙම කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ හොඳයි විදිහට සතිය හිටපෙක කියන. ඊට පස්සේ තුන්වෙනි හතරවෙනි දවස් ටිකේ නිත වගේ තත්ත්වය ආවේ නැහැ. සිතුවිලි සිතුවිලි ආනපනි දෙකේම හිටියා. ඒකේ මාරු මාරු දෙක හිටියා. ඒ අවස්ථා දෙකේම මම මේ සිතුවිල්ලක කියන එක දැනගත්තා. ඒ වගේම ආනපනියෙම ඒකත් දැන ගත්තා. එතකොට එතෙන්දී මම ඒ අවස්ථාවේ දවස් කීපෙට උනේ විදිහකට එතකොට එතෙන්දී මම පිළිපදින්න ඕනේ දේ මොකක්ද කියලා මට ටිකක් මොකද නොකර ඉන්න බලන්න. ඒකයි කරන්න බැරි දේ. සංඝාතර නිින්ද වගේ සත්‍යයට ආවේ නැති නේද? ඒක නිින්ද අයින් කරලානේ අපි මේ කතා කරන්නේ. නිින්ද සත්‍ය එනවා නම් අපි යමක් කරන්න වෙනවා. ඒත් බය නැත්තම් ඒත් මොකුත් කරන්න ඕනේ නැහැ නිින්ද ගියොත් නිින්ද අවදි වෙනවා. ඒක මොකක්ද කියන්නේ කරන්න දෙයක් නැහැ. හරි ඒක නිසා නිින්ද දාගන්න එපා. මොකද ඔය ප්‍රකාශය කිව්ව දැන් නිින්ද සත්‍ය නැහැ කියලා. වෙන දෙයක් වෙන්න ඇරලා බලන්න ඉන්න එක තියෙනවා. ඉතින් මම ඒක කරන්නේ මේ පොඩි ළමෙන්ගේ වැඩේට අපි මේ වගේ බෝතලයකට පස් ටිකක් දානවා. පස් ටිකක් දාපුවාම පස්වල ගල් ටික ඉක්මනට තැම්පත් වෙනවා. ඊගාට වැලි තැම්පත් වෙනවා. මඩ තැම්පත් වෙනවා. රොන් මඩක් තියෙනවා. ඉතින් හොල්ලලා හොල්ලලා හොල්ලලා මේක මේ අතේ තියාගෙන ඉනකොට ඒක පාට අර තැම්පත් වෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙන්න තැම්පත් වෙට උඩ ඉඳලා පිසු දෙන්න පටන් ගන්නවා. ඉතින් ළමයන් අහනවා මේ තැම්පත් කරන්න ඔයා මොකද්ද කරේ කියලා. මොකද්ද කරන්නේ? ඉතින් ළමයි කියනවා මම නිස්සද්දව බලන් ඉන්නවා මම සාමාධියෙන් බලන් ඉන්නවා මම ඔබ පිට බැලුවොත් tempat වීම නතර වෙනවද සමාධිය නැහැ කියලා tempat වීම නතර වෙනවද ඉතින් වටපිට බලනවා මේකට මම මොනවද කියුවේ ඒ අහිතන මේ සතියෙන් බලන්න ඕනේ සමාධියෙන් බලන්න ඕනේ අදිස්ථාන කරන්න මොනෝ මොකවත් නැතත් ඔබ tempat වෙනවා tempat ත්‍රිකේ ස්වභාවී ඉතින් මේ තැම්පත් වෙලා මොනවද නොකර ඉන්නවා කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. මොකද භාවනා කරනවා කියලා කරන්නේ තකමනිකන කරන්නේ හැම වෙලාවෙම. ඉතින් එතෙන්ට යන්නවා. එතෙන්ට යනකම් අපි යමක් කරන්න වෙනවනේ ඇත්තටම. ආනාපාන හිත දාන්න ඕනේ, නිින්ද කඩන්න ඕනේ, සතිය සහ සමාධිය. සමාධිය සහ මේ වීර්ය සමබර කරන වැඩ කොටක් තියෙනවා. දැන් ගානට ආවට පස්සේ කොතනදීද මේක යමක් නොකර ඉන්න සත්‍යය කියන එක මොනම තාලෙවත් කියලා දෙන්න බෑනේ. ඒක ට්‍රයිල් ඇන් එරර් විතරයි. පරිමත අපි කරන්නේ මොනවක්වත් නැතුව හේ බලනිනවා බලන්න. අපිට හොඳට මේ ශ්‍රද්ධාව තියෙනවා. සැක නැතුව විචිකිච්ඡා නැතුව තියෙන අපිට තිබුණ කරන ඒකට ඕන තැම්පත් වෙන්න පටන් ගන්නවා. අත දැම්මොත් ගෝරි ගොඩයි. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒක බෑ. ඉස්සෙල්ලා ගැතර කලියුත්තක් තියෙනවා. ඒක කියනවා නිකන් කන්දක් උඩ ගලක් තියෙනවා. කන්දක. ඉතින් අපි ගල ගලවලා කන්දෙන් එහාට තල්ලු කරනකම් ක්‍රියාවත් වෙන්න බෑ. ගල ගලවලා කන්දෙන් තල්ලු කරනකොට පස්සේ ආයිතු නතර කරන්න දැල්වත් බෙල්ල කඩලා යනවා. ගල යනවා. අන්නේ ඒ ගලවලා එළියට දාන තැනට යනකම් ඒ ආධුනික යෝගාවචර ඇතුළ තමයි ඔය ප්‍රශ්න සියල්ලම තියෙන්නේ. ඉතින් ඒක එහාට ගියාට පස්සේ කන්ද බෙල්ලවල පස්සේ ගල ගලට ඕන තාලට යනවා. අනේ මැචියුරිටි එක ඒ ඒ මැචියුරිටි එක ඒ වෙලාවෙම ඒ කෙනාට තේරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් යාට කියනවා යම් මට්ටමකට ගිහිල්ලා වරින් වර chance එකක් ගන්න. සප්පයි chance කියන්නේ risk ලව කෙනෙක් විදියට. යන්න ගන්න. පිට පිට යනවා නිදිමත එනවා සතියට යනවා සතිය නැහැ කියලා කියනවා මූල කර්මත්තානේ කියන කෙනා නැහැ කම්මන්නේ ගාලල්ලා. ඒනගේ ගාලල්ලා. ගෞරවණීය ඔය සිද්ධිය වුණාට පස්සේ තමයි මේ ධර්මදේශනා ස්වාමීන් වහන්සේ කිව්වේ ධාතු කොටස් ඇති වෙලෙකින් පස්සේ අවකාශයට යන්නේ. ඒකෝ තමයි දැනගන්නේ මේවා විසිරීලා යනවා කියලා ඒක කීවට පස්සේ තමයි තේරෙන්නේ දැන් මේක වුණා ප්‍රශ්නේ ඉහාට යන්නේ කොහොමද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඒක යහට මොනවා මම හිටියොත් ඕක අවුල් කරනවා. දැන් මම අහනවා එයා පෙන්ෂන් ඵලයන් කියලා දිනු අහනවා මට එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න බැහැ. තේරෙනවද? මොකද තේරුනේ? ඒ මමයා කියනවා මට දැන් නිකන් ඉඳ කියන්න එපා. ඒක මට ගන්න දෙන්න දැන් පෙන්ෂන් ගියාට පස්සේ නාකියට නාගිය කියන්නේ වෙන දේ දන්නවනේ. ගෙදර කොරියයිච්ච බල්ලි තරමකට ගණන් ගන්න. පොඩියම ඔක්කොම උන්ට උන උන දේ කරනවා. බූට නේද කාලා ඉඳ බෑ. ඇයි හද්දිය නෙමෙයි මුන්ට කන්න බොන්න දීලා ඔක්කොම කරා මම මෙනම දෙයක් දැන් මගෙන් අහලා කරන්නේ නැහැ. ඉතින් ඔය සාජාන රජුරෝ හිර ගෙරවලු ගෙනියලා මේ මොකද යා මේ මේක මුම්තාස් මහල් හැදුවානේ මොකද තාජ් තාජ් මහල් මුළු රටම බංකොලොත් වුණා. පුතා ගිහිල්ලා අල්ලගත්ත රාත්තරේ තාත්ත දැම්ම හිර ගෙදරට. දැන් නාකියා කියලා එනවා. නාගයාට මුකුත් කරගන්න බෑ. ඊට පස්සේ කිව්වලු පුතේ මේක හරියන්නේ නැහැ මේ වැඩේ. මට කොල්ල 30ක් කියපන් කියලා. කොල්ල 30ක් දුන්නාට පස්සේ දැන් ඌ අයියා වගේ රජ වුණා වගේලු ඊට පස්සේ මැරෙනකන් අර කොල්ලන්ට පණ කියලා දීලා හිටියා. ඔය නාකින්ද තිය තියලා හැටි කළා කියන්නේ. මොකද නැත්නම් අලි කචරු. උන්න මොකක් හරි මේ දර ලිපට දර්ශකයක් දාන්න කියලා මොකක් හරි දාලා තියෙනවා. නාකියෙක් ගෙදර ඉන්නවයි කිව්වොත් නාකියෙක් කියන්නේ ආය වෙන මොකක්වත් ඕනේ මොකද අර වැඩ කරලා කරලා කරලා පුරුදු වෙලා දැන් ඔය ටික හිටපන් කිව්වොත් අපේ නංගිගේ නංගිට බාලම නංගිට කොහෙද බඳිනකොට අම්මත් ඇවිල්ලා ඉතියා මං කෝ මොකක්වත් කරන්න එපා මේ මගුල් ගෙදර තනි කර මම කරන්නේ ඊගාට ලොකු නංගියේ බබා බලා ගන්න දුන්නා අම්මා ඒ වෙලාවේදී යා බලන්නේ විතරයි කරන්නේ මේ වැඩවලට අත දාන්න එපා. අත දැම්ම නම් අරකට කොච්චරක් වේදන් ගියද මේකට ලුණු දාලාද නැද්ද මල කචල්. අනේ කියන දේ අහලා ඊගානන්ගේ බබා බාර දුන්නා බලන්න ඉන්න මේ මඟුල් ගෙදර මම කරලා ඉවර කරලා මට මේ පැනවල මට පැවිදෙන්න යන්න හදිස්සි. දැන් නංගි කොහොමද දෙන්නම ඕනේ. අත දාන්න ඉඳපා. ඒ වෙනකොට අම්මට වැඩක් දෙනවා. අනිවාර්යයෙන් වැඩක් දෙනවා. මේ වැඩේ කරගෙන ඉන්න ඕනේ. දෙක තුනමයි මම පැන්න ගියා මාස දෙකක්වත් හිටියේ නෑ බැලලා ඉවර කියලා මම පැන්න මං ගියා යන්න. අම්ම බැන්න නැත්තම් උඹලා ඔක්කොම බයිනා මේ කිල්ල ගෑල්ලෝ නාගෙන නම් මොකක් කරන්නේ නැහැ කියලා. ඒක කරන වෙලාවේදී අම්මා අත දැම්ම නම් මගුල වෙන්නේ නැහැ. මට අක්ක නංගි දෙන්න ඕන කමකුත් නැහැ. මට ඒ මොකක් මට ඕනේ යන්න. ඉතින් මම දන්නවා ගේම යන්නේ මෙහෙමයි කියලා. ඒ නිසා අපේ හිතට වැඩ අතහරිනවා කියන නොනගති කියන එක දන්නවා. මොකද ඔයාලා කියන්නේ? වැඩ හදාගෙන කරන්න බෑ. ඇල්කොහොල් වෝකලික් ඇල්කොහොලික් වගේ. ඒ නිසා ඒ මේ household elders ගිහලා බලන්නේ මේ සුවින්දින විඳවිල්ල කරන දෙයක් නැතිකම. වැඩ කරලා කරලා කරලා දැන් ගිහලා අන්තිමට එතන දැම්මට පස්සේ කරන දෙයක් නැහැ. ඒ අපි හිතටත් කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා තෝ මරනවා. තෝ පෙන්ෂන් ගන්නවා. පැත්තට බලන්න බෑ. එයා ඇවිල්ලා වන්දනවා. අනේ මට නිකන් part time job එකක්. මට නිකන් ගේ අතු ගන්න දෙන්නකෝ. හා මේ ගැලේ ඉතර කතු ගන්න වෙනව කරන්නේ මෙතන විතරයි. ඒ කුක්ක වගේ මහානගම කියන්නේ ඉතරයි. මහානගමට බුදුහාමුදුරුවෝ කියනවා අලංකාතුම් අලං සංවිධාතුම්.